නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් සමවේ භික්ඛවේ භික්ඛු තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවී මන්සං ආපජ්ජති ආරද්දස්ස විරියං අසල්ලීනං විරිය සම්බොජ්ජංගං භික්ඛවේ තස්මින් සමයේ භාවිතෝ හෝති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මදේශනා මාලාවක් වශයෙන් විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන මේ දේශනා මාලාවේ අද තුන්වෙනි අවස්ථාව තුන්වෙනි බොජ්ජංගය නම් වශයෙන් සඳහන් කරනවා නම් විරිය සම්බොජ්ජංගයයි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ ධර්ම දේශනා මාලාවේ සඳහන් වෙන මේ බොජ්ජංගවලත් එක විදිහක ගැළපීමක් එකින් එකට උර දෙන තුරු දෙන ස්වරූපයක් තියෙනවා. සති සම්පෝඥංගය නැත්නම් මේ සතිය පිහිටවීම තමයි අපි පෙර දවසේ කතා කරන ලද ඒ ධම්මවිචය සම්පෝඥංගයට පාදම හේතු සාධක සම්පූර්ණ කරලා දෙන්නේ. ඒ විදිහට සෝ තතෝ සතෝ භික්ඛවේ විහෙරන්තෝ ඒ ආකාරයෙන් සතියෙන් භික්ෂුවක් වාසය කරන්නේ තං ධම්මං ඒ සතියට එල්ල වෙන සතියට ආපාදගත වෙන සතිමත්ව බලන ධර්මයේ පවිචේති පවිචිනති පරිවීම සංආපජ්ජති කියන එක තමයි නැත්නම් ඒ ඉදිරිපත් වෙන ධර්මයන් විමසා බලයි පරීක්ෂා කොට බලයි වෙන්කොට හඳුනාගනි මේක තමයි ධම්ම විචය සම්බොජ්ජංගයට දීපු අර්ථ කතාව. අද ඒ පාඩේම තව ටිකක් ඉදිරියට ගෙනියනවා සරුවචන් වහන්සේගේ මේ හඳුන්වා දීමේ පාඩේ යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු තං ධම්මං පවිචිනච්චි පවිචයති පරිවිමංසං ආපජ්ජති තස්මින් සමයේ බික්ඛු ආරද්ධ විරියෝ හෝති අසල්ලීනෝ යම් වෙලාවක ඒ භික්ෂුව සතියට එල්ල වෙන ලද ඒ ධර්ම කාරණා නාම ධර්ම රූප ධර්ම වශයෙන් හඳුන්වන ඒ ධර්ම කාරණා නුවණින් විමසා බලයි වෙන්කොට හඳුනා ගනී විමසුන් නොනි යොමු කරයිද අන්න ඒ වෙලාවේදී එල්ල වෙන ලද මේ ආරම්භ කරන ලද වීරිය නොසලී පවතින්නේ නම් අන්න එවැනි වෙලාවේදී පවතින මේ වීරියට සති මේ විරිය සම්බොජ්ජංගයයි මම කියමි මේමයි සර්වචනාංශ මේකට හඳුන්වා දීමේදී අසල්ලී නම් විරිය සම්බොජ්ජංගං තස්මි සමේ බිකු ආරද්ධෝ හෝති ඒක තමයි විරිය සම්බොජ්ජංගේ ආරම්භය ඒ වගේම සඳහන් කරනවා අසල්ලි විරිය සම්බොජ්ජංගස්ස භාවිතා හෝති විරියපත් සම්බොජ්ජංගස්ස පාරිපූර්ණී හෝති කියලා. ඒකම දිගට පැවැත්වීම තමයි භාවිතා කරනවා කියලා කියන්නේ. ඒකම දිගට ඉවර කිරීම තමයි ඒ අදින් පරිපූර්ණ වෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අර කලින් ගත්ත ධර්මදේශනා දෙකෙන් මතු කරගත්ත ඒ පදනමත් ගැම්මත් අනුව අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය නොසලී ආපසු නොබලා ඉදිරිපසට ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ වීරිය යෝගාවචරයේකට බොජ්ජංගයක් විදිහට සම්බන්ධ වෙන්නේ කොහොමද යෝගාවචරයේක අඳුනාගන්නේ කොහොමද කියලා. ඒ වීරිය නොතිබුණොත් අර දිගටම යන පරිවිමංශනය, පවිචනය, භවිචය කියන වෙන්කොට හඳුනා ගැනීම, ඒ ගැන සොයා බැලීම මේ ගැන විමසුන් නොවන යෙදීම බොහෝම ඉක්මනට වියලිලා ධර්මයේ නීරස භාවයකටපත් වෙනවා. එහෙම නොවීම පිණිස නම් දිගින් දිගටම දිගින් දිගටම ඒ යෝගාවචරය වීර්යයෙන් දිගට කටයුතු කරන්න වෙනවා. දැන් සත්‍තිස් මෙතන අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම. මේ බොජ්ජංග සංග්‍රහ වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එක අංගයක් විදියටයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බොහෝ බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි. ඒක ඉස්සල්ලාම පටන් අරගන්නේ සතර සතිපට්ඨාන, ඊගාට සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය, ඊගාවට සතර ඊර්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, ඊගාවට සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකතු කරපුවාම තමයි 37ක් වෙන්නේ. ඔන්න ඔය 37 මේ වීර්ය කියන චෛතසිකේ විතරක් නව පොලක සඳහන් වෙනවා. සතිය කියන චෛතසිකේ අට පොලක සඳහන් වෙනවා. මේ දෙක තමයි වැඩියෙන්ම මේ බොජ්ජංග ධර්ම වල සාකච්ඡා වෙන ධර්මයි. සතර සතිපට්ඨානය කිව්වහම හතරම සතියමයි. ඊගාවට ඉන්ද්‍රියක් වශයෙන් සතිය, බලයක් වශයෙන් සතිය, බොජ්ජංගයක් වශයෙන් සතිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග වශයෙන් සතිය කියලා අට පොලක සඳහන්. ඊගාවට මේ වීර්යය අරගත්තාම ඒ වීර්ය සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය විරිය ඉද්ධිපාද බල බොජ්ජංග ඉන්ද්‍රිය බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් විතර නාමපොලක සඳහන් ඒක නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ ආයුධ කට්ටල 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. ඔය හයේ නව පොලකම මේ සංග්‍රහ වෙලා තියෙන වීර්යය. නිසා තේරුම් අරගන්න ඕනේ අපි වටහා ගන්න වෙනවා අපේ මේ යෝගාවචර ජීවිතය සජීවීව පසුනොබාන විදියකට නොසලන ස්වරූපයකට පවත්වන්න නම් මේ වීරිය ඉතාමත් අවශ්‍යයි. විරියානම් භාවෝ වීරියෝ කියලා තමයි සඳහන් කරන්නේ. වීරියවන්තයින්ගේ ස්වභාවයටයි වීරිය කියලා කියන්නේ. ආපසු පසුනොබාන ගතියටයි. මේ වීරියත් නැත්නම් මේ වීරිය දිනු පවණු කිරීම බොජ්ජංගයක් බවට දිනු පවණු කිරීමේදී සරුවචන වහන්සේ සඳහන් කරනවා විශේෂයෙන්ම කාය සූත්‍රය වගේ සූත්‍රවල ඒ සඳහා ආරම්භ ධාතු නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්යයේ මට්ටම් තාරාතිරම් තුනක් තියෙනවා. අන්නේ මට්ටම් තාරාතිරම් දැනගෙන ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ මට්ටම් රැකගෙන නුවණින් මෙනෙහි කරමින් නුවණින් සලකා බලමින් ඉදිරියට යන්නට පමණයි මේ බොජ්ජංගයක් විදිහට සතිය බලමුලුවක් විදිහට සතිය ශක්තිමත් වෙන්නේ. එහෙම නැත්නම් මේ තුන් අවස්ථාවේ ඕනම තැනක ඒක මහා ගංගාවක් වැලි කන්දකට බිහිගත්තා වගේ තිබුණු තැනක් නොපෙනී නොදැනී වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යම් අවස්ථාවක ඒ යෝගාවචරය අඩුම ගානේ පළවෙනි මාර්ගඥාණයටවත්පත් උනේ නැත්නම් ඉන් මේ පිට කොතන නතර කරත් ඒක සම්පූර්ණ බිඳුවට යනකම බහැලා වේලිලා නැතිනාස්ති වෙන තත්වයකටපත් වෙනවා. ඒ නිසා අල්ලගත්ත දේ නැත්තම් මේ පටන් ගත්ත ආරම්භ කරන ලද වීර්ය අවසානයේ දක්වාම ගිය කෙනාට පමණයි මේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒකදී මට මතකයි ඔය මේ <coughs> බුරුම ස්වාමීන් වහන්සේ දැකලාද මන් දන්නේ මතක් කරුවේ එහෙම නැත්නම් ඒ අහගෙන ඉන්නකොට මට මතක් වෙච්ච නිදර්ශනයක්ද දන්නේ නැහැ. ඔය මේ අලුත් අවුරුදු දවස්වල ග්‍රීස් ගහේ නගිනවයි කියන සිල්ලමත් තියෙන්නේ. හරියට සෙනඟ පුරකනවා. ඒක විනෝදාංශයක් වෙනස තමයි කරන්නේ. නමුත් එකම එකනයි ඒ කොඩිය ගන්න ජයග්‍රහණය ලබන්නේ. එයා විතරයි අන්තිමට යන්නේ ඊට පස්සේ ගේම ඉවරයි. එතකන් පුදුමාකාර ප්‍රදේශයක් උඩට නගිනවා ඩෝංගල ඇදගෙන වෙනවා. ආයෙ උඩට යනවා ආයෙ වැටෙනවා. ඒක බලාගෙන නැත්තඳ හරි විහිළුවක්. ඒ නැත්තම් හරි ක්‍රීඩාවක් වෙනවා. අපි මා සාකච්ඡා කරමින් හිටියේ ඒ වගේ තමයි මේ යෝගාවචර ජීවිතයේ මේ යෝගාවචර වැඩේට බැස ගන්න පිරිස දසදහස් ගණන් සමහරට ලක්ෂ ගණන්. එකකින් ඉතාමත්ම සුළු පිරිසයි ඔය කියන මධ්‍යස්ථාන තුන ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු පහු කරගෙන මේ යෝගාවචර ජීවිතේ සතුටින් හමාර කරන්නේ. ඒකට හේතුව මේ වීර්ය යදී යුතු තැන්වල වීර්ය නොයදීම නිසා හැමදාමත් හොදෝද මඩේ දානවා වගේ ඒ කලියුතු ව්‍යාපාරයේ මුල අංශයේ විතරයි නිතරම කරකැවි කරකැවි ඉන්නේ. එහෙම නොවීම පිණිස නම් අපි තේරුම් ගන්න ඕනේ මේක කට්ටයන් තුනකින් මට්ටල තුනකින් අවස්ථා තුනකින් පණ පොල ගන්න තියෙනවා කියලා. අපි අද ඉන්නේ කොතනද? ඒක හොඳට දැනගෙන ඊගාව මට්ටමේදී අපිට මොන වගේ අභියෝගද පහළ වෙන්නේ? එතනදී කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඒකද අවසානයේ නැත්තම් තව ඉස්සරට යන්න තියනවාද කියලා කලින් දැනගන්නකොට දැනගන්නකොට ඉස්ලාම් මේ ධර්මයේ දින ගැඹීර භාවය. ඒ වගේම මේ தත්ත්වයන් ලබාගත් ලබුවචනාංශේ ප්‍රදාන මහා වීරවරයන්ගේ තියෙන මේ පූජනීයත්වය හොඳට තේරෙනවා. තේරලා තමනුත් ඒ පෙරහැරටම ඒ ගමනටම جوړු වෙච්ච කොටසක් කියලා හිතාගෙන ලොකු ධෛර්යයෙන් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය එන්නේ. ඒක නිසායි අපි මේ වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීරිය සම්බොජ්ජංගය පිළිබඳව මේ වැඩට බහැව පිටිසක් වශයෙන් අපි කොහොමද මේකට පුරදීලායේදී කටයුතු කරන්න කියලා දැන ගැනීම සඳහා. ඒක නිසා අපි මේ <coughs> මේක ඉස්සල්ලා ඒ බොජ්ජංග ගැන සාකච්ඡා කරපු අවස්ථාවේදී කිරුවා වගේ මේ විරිය කියන චෛතසිකය සතියෙන් වෙන් කරලා ධම්ම විචයෙන් වෙන් කරලා ඒ වගේම අනිකුත් චෛතසිකෝණින් වෙන් කරලා කොහොමද හඳුනාගන්නේ කියන එක මේක පිළිබඳව පොතේ දැනුම ලබා ගැනීමට මේ බෞද්ධ භාවය දනා ගැනීමට උදව් වෙනවා. ඒ නිසා වීර්යයට පෙන්වන්නේ උත්සාහ ලක්ෂණ. වීර්යය කියන්නේ උත්සාහ ලක්ෂණ උත්සාහ කරවන්ත බව. ඒ උත්සාහවන්ත බව අනුව ලෝකයේ පුද්ගලයෝ කොටස් රාශියකට බෙදෙනවා. භාවනා කරන යෝගාවචරයන් අතරින් ගත්තාම සමහරු ඇත්තටම උත්සාහවන්තයි. ඒ නිසා කියන කටයුතු ඒ ඒ තාලෙට කාලසටහන පවත්වනවා මේ වත් පිළිවෙත් කරනවා කරගෙන යනවා. නමුත් ඒක ගුරුවරයාට ඒ තමන්ගේ භාවනාවේදී ලැබෙන අත්දැකීම් කියන්න දන්නේ. ඉතින් ඒක නිසා අන්ධකාර භාවයක් තියෙනවා. පරි ඒකෙදී මේ sannivedanaye සිදුවෙන්නේ. තව සමහරව ඉන්නවා හොඳට උත්සාහවන්තයි. ඒක කියන්න පුළුවන්. මේ මට වෙන්නේ මේකයි කියලා සැරයක් දෙසරයක් පටලවා ගත්තට පස්සේ ඊගාවට කියන්න පුළුවන් තත්ත්ව වෙනවා. එහෙම ඇත්තෝ භාවනා ප්‍රයෝජන ලබනවා ගුරු රුත්යත්තන්ගේ සතුට වෙනවා ගුරු රුත්යත්තන්ට ලේසියෙන් ඍජු උදව් කරනවා. තව සමහරක් ඉන්නවා කුසීතයි. කුසීතයි කියලා කියන්නේ ඒ කළ යුතු කාරණා කරන්නේ හැබැයි පොත් පාඩම් කරගෙන ඇවිල්ලා දන්නා කට්ටිය වගේ පෙන්වන්න හදනවා. ඉතින් මේක තමයි ගුරුවරු හොඳටම කේන්ති යන වැඩි. පොතේ දැනුම ඉස්සර කරගෙන මේ නයි අතරමැද ඉඳගෙන ගැරන්ඩියෝ කැපිලිටි කට උස්සගෙන මටත් පෙනේ තියන්න කියන්න හදනවා වගේ අර පොතේ දැනුම ඉස්සර කරගෙන කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? නිකන් අනවශ්‍ය විදිහට කාලේ නාස්ති වීමක් සහ කවුරු කරවටේ නැහැ කරන කෙනාම තමයි රැවටෙන්නේ. තවත් කට්ටියක් ඉන්නවා උත්සාහයක් නැහැ කියන්න දන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටිය සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටියෙන් අපිට ප්‍රශ්නකුත් නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ මේකෙදි වීරියත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ ආයෝජනයත් කරන්න ඕනේ. ඒකෙදී ඒ වීර්ය පිළිබඳව කියවෙන කරන කාරණා දැනගෙන හරියට ඒ ගුරුවරයාට කර්මස්ථානාචාර්යවරයාට නැත්නම් ධර්ම සාකච්ඡාවේදී හරියට තමන්ගේ මති මතාන්තර ඉදිරිපත් කිරීමත් වැදගත් වෙනවා. අන්න ඒකට මේ වීර්යයේ ලක්ෂණ දැන ගැනීම උත්සාහවන්ත ගතිය දැන ගැනීමයි මේ උත්සාහවන්ත ගතියයි වීර්යය කියන ලක්ෂණය කියලා දැන ගැනීම බොහොම වැදගත් වෙනවා. ඒ උත්සාහවන්ත ලක්ෂණ ගතිය උපස්තම්බන රසයෙන් තමයි ක්‍රියාවත් වෙන්නේ. උපස්තම්බන රසය කියන එක වැටෙන්න යනකොට වැටෙන්න දෙන්නේ නැතුව මුක්කු ගහනවා, කර දෙනවා, ලය දෙනවා ගතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට තේරෙන තියෙන අර ග්‍රීස් ගහේ නගින වැඩේ වගේ අඩියක් තියෙනකොට අඩි දෙකක් lessන වැඩ පිළිවෙලක් තමයි මේ යෝගාවචර ජීවිතය කියන්නේ. ඇත්තටම මේක යෝගාවචර ජීවිත නෙවෙයි මොනම ව්‍යාපාරයක් කරන්න ගියත් මොන ශිල්පේ හදාරන්න ගියත් මේක මෙහෙම තමයි. ওই කිසිම දෙයක් නිකන් හම් වෙන්නේ නැහැ. හැම දෙයකම කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් වැය කරන්න ඕනේ. මේ වැය කෙරුවොත් මුල් මුල් පියවරවලදී ඊටාත්ම අඩු ප්‍රතිලාභ ලැබෙන්නේ. ආන්තික ආයෝජනයකට ලැබෙන ආන්තික පිරිවැය මුලදි මුලදි යෝජනා මේ ඒකකවල ඉතාමත්ම අඩුයි. ඒක ආර්ථික විද්‍යාවේ මූලිකම ඉගැන්වීමක්. ඒක භාවනාවේදීත් එහෙම තමයි. ඒ විදිහ ඒ නිසා අඩිය තියෙනකොට ලැස්සනවා. අඩිය තියෙනකොට වැටෙනවා. බෑ කියන්න හිතෙනවා, නෑ කියන්න හිතෙනවා, කම්මැලි වෙනවා. අන්න ඒ වෙලාවේදී මේ උපස්තම්බණය. නැවත නැවතත් ඔසවා තැබීම තමයි වීර්යවන්තයාගේ ගතිය, වීර්යචෛසිකේ හැටි. ඒක සාමාන්‍යයෙන් පොත්පත්වල සඳහන් කරන්නේ ඔය පරණ කටුමැටි ගෙවල් ඒවා ඉතින් අර පාදම දිරාගෙන ගියාට පස්සේ එක වැතකට ඇලවෙලා ඇදගෙන වැටෙනවා. ආනේ ඇදගෙන වැටෙන්න හදන කේකට මේ මිනිස්සු දන්නවනම් ඇදගෙන වැටුනොත් මහ විනාශයක් වෙන නිසා නැවත කොටන ගන්න බැරි නිසා ඒකට ඒ ඇද වෙන පැත්තට මුක්කු ගැහිල්ලෙන් බොහෝ කාලයක් ගේ නඩත්තු කරගන්න. එහෙම නැත්නම් ඔය ඔය කඳු කරපලාත් වල කෙසෙල් ගස් වවනකොට කෙසෙල් ගසේ කන කෙසෙල් කන මෝරගෙන එනකොට ඇදගෙන වැටුනොත් අපරාධය අර කෙහෙල් කනම තමයි බිම වැටෙන්නේ නාස්ති වෙනවා. එතකොට කරු ගහන පුරුද්දක් තියෙනවා. අන්නේ කරු ගහිල්ල වැඩ පිළිවෙල තමයි මේ උපස්තම්බනේ කියලා කියන්නේ. නිසා භාවනා කරනකොට ඒක කරන්න වෙනවයි කියලා කියන්නේ පරාදයක්වත් වැරදිල්ලක්වත් පචවීමක්වත් නෙවෙයි. ඒක අනිවාර්යයි. කවදාකවත්ම කිසිම කෙනෙක් නැහැ ලෝකේ නොපැකිලා ඉදිරියට ගිය කෙනෙක් භාවනා මාර්ගයේ. ඒකේ තරම්ම අභියෝගශීලී. අන්නේ බව දන්නවනම් කවුරුවක්වත් හිතන්නේ නැහැ මේ මටමයි මේක වෙන්නේ මම්මයි කාලකන්‍යා මං විතර කාලකන්‍ය කෙනෙක් ලෝකේ නැහැ කියලා. Taman නිකන් පච කරගන්න කතිකට එන්නේ. ඒක ද්වේෂයක්. ඒක කවදාහක්වත් වීර්යවන්ත ගතියකුත් නෙවෙයි. ඒක බුද්ධ ආදී උත්තරයන් අහලා විසින් අගය කරන දෙයක්කුත් නෙවෙයි. අන්නේ එහෙම වැටෙද්දි ඉදිරියට යන්න නම් මේ හැකි සංඥාව ඇති කරගන්න ඕන. එහෙම නැත්නම් ආස්තිකව කල්පනා කරන ගතියක් තියෙනවා. ඉතින් වීර්යවන්තගේ ලක්ෂණ තමයි ඒක. උපස්තම්බන රසය. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දුසිල්වතුන් අතර ශිල්පදයක් රකින්නයි කිව්වහම පුදුමාකාර ඒකට බාධක කරදර තියෙනවා. ඉතින් ඒ තියෙද්දි අපි මෙතුආකල් සංසාරේ නොදන්නා ප්‍රමාණයක් මේ කර්ම රැස් කරගත්තේ මේ නොකලමනා කටයුතු කිරීම නිසා. ඉතින් මේ මිනිස්සු සන්තෝෂ කරන්න කියලා හෝ රටේ පවතින ආරය කියලා හිතලා හෝ එනත මේ සමාජශීලී වෙන්න කියන අදහසින් හෝ අපි දැන නොදැන මේ ශිල්පද දිකට කඩාගෙන ගියොත් අපිට කවදාකවත් මේ අපේ ගිනුම හමාර කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ කට්ටිය තරහ වුණත් එහෙම නැත්නම් අපිට මේ වෙලාවේදී වෙහෙසක් ආවත් ඒ ආයාස කර විදිහට ඒ අදිෂ්ඨාන පූර්වක ශිල්පද රකින්න. මේ ශිල්පද රකින්නකොට පුදුමාකාර වෙහෙසක් මේ සමාජයේ තියෙනවා. ඒ මොකද සමාජයේ ගලන්නේ ගඟ පහලට ගලනකොට ගඟ දිගේ පීනන පිරිසක් වගේ. මේ ශිල්පද රකින්න පුද්ගලයයි කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට පීනන පුද්ගලයෙක් වගේ. ඉතින් ලෝකයට බේන්නේ පිස්සු වගේ. මෙච්චර මේ මිනිස්සු මේ මොස්තරේට ආරෙට සමාජශීලී තත්ත්වෙට මෙව කරනකොට මෙයා විතරක් මේ තනියම රකින්න හදනවා. බැනුමුත් අහන්න වෙනවා. මේ කාලේ කරන්න බැරි දේවල් කරන්න හදනවා කියලා ඒ වෙනාවට අපි බලාපොරොත්තු වෙන්න නම් ඇත්ත වශයෙන්ම කවුරු කවුරුත් උදව් කරලා මේ ශ්‍රී ලංකේන කෙනාට ආධාරයක් උපකාරයක් කරයි කියලා. ওই හීනකින්වත් හිතන්න එපා. අපි මේ සකල සිරින් පිරිසි ලංකාවේ ඉපදිලා බෞද්ධ රාජ්‍යක හිටියට කවවම කවදාකවත් ඒකට ආධාරයක් උපකාරයක් කෙරෙන්නෙත් නැහැ. කෙරෙනවා නම් ඒක ඉතාමත්ම සුදු අදුලංශුවකින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙනකොට ඒ පුද්ගලයා තුළ මේ වීරිය කියන මේ උත්සාහ උපස්තම්බන රසය නැත්තම් වැටෙද්දි වැටෙද්දි නැගිටින ගතිය නැත්තම් ඉතින් අර <clears throat> අකාලේ ඇටි වැටලා මේ පොල් වල්ලක තියෙන ගෙඩි තවුත් වෙනා වගේ අකාලේ වැටෙන ඇටි වාගේ ඒ පටන් ගන්න සිල්පද කඩලා යනවා. ඊට පස්සේ ඒ සීලයක් රැකපු කෙනාගෙන් ලක්ෂකින් එක්කෙනෙක් භාවනා කරනවාද කියලා බලන්න. දාන සීල ව්‍යාපාර ඕන තරම් ලංකාවේ තියෙනවා. ඒ සිල් රකින්න පද රකින්න කට්ටිය කවුරු හරි මේ සිල්පද රකින්නේ මොකටද? ශීලම්බේක්කවේ භාවිතෝ පරිභාවිතෝ සමාධි මහප්පලාහෝනි මහානිසංසා කියලා සරුවචනසේ දේශනා කරන මහණෙනි මේ සීලය රැක්කොත් ඒක සමාධියට තුඩු දෙනවා සමාධිය මහත්ඵල මහානිසංස වෙනවයි කියලා. නමුත් උඟ දෙනෙක් හිතන්නේ නැහැ නේ සීලවත් රැකගෙන ඉන්න එක ඇති කියලා. සීල් ලකින්නේ අපි මේ සමාධියට තුඩු දෙන්නේ සීලෙන් කරන්න තියෙන සමාධියට තනවාගෙන එකේ කියන එක ඇහෙන්නත් නැහැ. සිල් ලකින්න ගියත් අර විදිහේ කටළු කතා කරන ලෝකේ සිල් ලකලා ඒකෙන් සමාධියක් රකින්නයි කියලා කිව්වහම මම මේක නොකිය ඉන්නව නම් හොඳයි නමුත් කියන්න වෙනවා පැවිදි සමාජය ගත්තත් ඔච්චරයි. පැවිද්ද ඉතින් අනිවාර්යයෙන්ම සීලක පිළිපදලා පටන් ගන්න සමාජයක්. ඒකෙන් 100ට කීයක ප්‍රතිශතයක්ද බලන්න සමාජය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්නේ. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි කෙනෙක් බොහෝම පෙර කළ පිනක් නිසා හෝ ගුරු ඇසුරෙන්පත් උණයි කියලා. දැන් අපි අපි අරගෙන බලන්න පටන් ගන්නකොට මේ සමාධිය රකින්න ගියාම මොන්න තරම් බාධකද කියලා මුළු සංසාරේ පුරාම කාමයට පහඳපු කාමයට කඹරපු කාමයේ පදේ යනුව නටපු අපට ඒ කාමයාගෙන් වෙන් වෙලා රූප ලෝකයට යනවයි කියලා කිව්වහම ඒක නිකන් මේ මරණා වගේ වැඩක් අපාය යනවා වගේ වැඩක් ඒ තරමටම දුෂ්කරයි මේ අරමුණක හිත තැම්පත් කරලා සමාධියක් ඇති කරගන්නවා කිව්වහම ඉතින් ඒකට ගියාට පස්සේ මේ වීරිය කියන එක නැතුව කවුරු හරි හිතනවනම් මම මේ දරුවෝ දීක දුන්නාට පස්සේ මම ආරණ්‍ය ගත වෙනවා ඉෂ බාගෙන මම හොඳට භාවනා කරන්නම් කියලා හිතාගෙන ඉන්නවා කරලා බලන්න ඕනේ වැඩේ කොහොමද කියලා බලන්න කොයි කෙනෙකුටවත් ඔක නිකන් හම්බ වෙන්නේ නැහැ එහෙම ඉතින් හම්බ වෙනවනම් අහවල් තැනට ගියාම අහවල් කාලෙ පැමිණිච්චාම අහවල් වයසට වෙනවයි කියලා ඔය පඳුරු යසේ අර මේ ඉතින් රාතන් වහන්සේලා පහළ වෙන්න ඕනේ එහෙම නැහැ තටමන්ටම වෙනවා කොයි කෙනාටත් එකාකාරව තටමන්ට වෙනවා. ඒක දැනගෙන අපි දන්නවනම් වීර්යය තියෙන මේ ස්වરૂපයයි මොකද්ද කොච්චර ආයාසයෙන් අවස්ථාව අරගෙන භාවනා කරන්න ගියත් අපිට කිසිසේත්ම අතුරු සිදුරු ගහන්න ඉඩක්වත් ඇල්පෙනෙත්තක් ගහන්න තරම් ඉඩක්වත් හිතේ ඉඩ නැහැ කෙලස් පිරීලා හිතවිලි දෝරේ ගල වේදනා නිතරම වද දෙනවා ශබ්ද වලින් නිතරම කන පීරි ගන්නේ කොහෙද සමාධියක් ගන්නේ ඒ නිසා කවුරු හරි ඒක අත්හැරලා යනවනම් මට බෑ මේක කිසි කිසි කෙනෙක්ගෙන් මට උදව්වක් ආධාරයක් නැහැ. මේක මේ හැම කෙනාම හතුරුකම් කරන්න කියලා අත්හැරලා ගියොත් කොහෙද යන්නේ? කබලේ ලිපට වැටෙන එක විතරයි වෙන්නේ. කවදාකවත් වීර්යවන්තය කියලා ලකුණක් වෙන්නේත් නැහැ. වීර්යවන්තයෙකුට සුදුසු ලකුණු සුදුසු කමක් වෙන්නේත් නැහැ. ඒක දැනගෙනම යන්න මේකට හෙල්පෙනිතක් ගන්න තරම් ඉඩක්වත් හිතේ කවදාකවත් සමාධියට ඉඩක් නැහැ. ඒ තුලින් තමයි අපි මේ සමාධිය කියන කුඤ්ඤ බස්සගෙන යකුළු පහර දෙමින් මේක කොහොම හරි අවුලව ගන්න උත්සාහ කරන්න. ඊගාවට ප්‍රඥාවට ගියාම ප්‍රඥා භාවනා නැත්නම් විපස්සනාට ගියාම අර දෙකටම වැඩි අන්තයි. මොකද නෙක් බණින්නේ මේ කාලේ මොකටද විපස්සනා කරන්න හිතන්නේ පුළුවන්ද? සමහරු කියනවා මේ කමටහන් දෙන්නවත් කෙනෙක් නැති කාලේ මොනවා භාවනා කරනවද? ඒකට ඉතින් මයිටි බුදුහාමුදුර වෙනකම් පොඩ්ඩක් කල් බලමු කියලා. ඇත්තටම කියනවා නම් 1956 න් නැත්තම් බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා මුළු ලංකාවෙම එකම එක අඳයි තිබුණේ මේ කාලේ ධානා වඩන්න බෑ භාවනා කරන්න බෑ මාර්ගඵල ලබන්න බෑ. කිසි කෙනෙක් අඬක් නැගුවේ නෑ, ඉසක් ඉසුවේ නෑ මේ කියන පොදු මතයට විරුද්ධව. නමුත් අපි වාසනාවක් අපි මේ ලෝකෙට ඉපදුනේ ඒ බුද්ධ ජයන්තිය දැකගෙන ඊට පස්සේ ඇතිවෙච්ච මේ ප්‍රබෝධයත් එක්ක. ඊට පස්සේ තමයි ඔය ටික ටික ටික ටික 60 ගණන් 70 ගණන් වෙනකොට ටික ටික ටික ටික මේකේ ඉලාවට යාන්තමට මෝදු වෙන්න පටන් අරගත්තා මේ පැත්තකටලා භාවනා කරනවා කියන එකයි. එනේන අරමුණ මෙනෙහි කරනවා කියන එක. මේ සමාධිය වඩන්න පුළුවන් කියන එක. බුද්ධ බුද්ධ ආගම ජීවත් වෙනවා කියන එක එන්න පටන් අරගත්තී. ඉතින් එවැනි දෙයක් ඇති කරපු අපට වෙන දෙයක් දායාද කරපු මේ වීර්යවන්තයින් වෙනුවෙන් අපි මොන්න තරම් ස්තුතිවන්ත වෙන්න ඕනද කියලා බැලුවොත් ඇත්තටම අපි මේ කරන දේ මොකද්ද කියලා හිතෙනවා. අපි මේ යොදන වීර්ය මොකද්ද කියලා හිතෙනවා. ඒත් මේ නැති දෙයක් ඇති කරපු වෙලාවේදී පුදුමාකාර සටනක් කළා. ඒ නිසා මේ ප්‍රඥා භාවනා විපස්සනා භාවනා කියන එක නැති තැනකයි අපි ඉපදිලා තියෙන නමුත් අපේ පිනට නැත්නම් අපි ආපු කාල සම්පත්තිය හොඳ නිසා අනේ අපිට මේ මැරෙන්නේ ඉස්සලා කන් දෙකට අහන්න ලැබුණා ඇස් දෙකට දකින්න ලැබුණා ස්පර්ශ කරන්න ලැබුණා එහෙම කර නැත්තෝ ඉන්නවා එහෙම මධ්‍යස්ථාන තියෙනවා අපිටත් ඕන නම් අපිටත් ගිහලා කරන්න පුළුවන් කියන ශක්තිය ඇති වෙලා දිනවා. ඔය සෑම තැනකදීම එක තැනකවත් ඔක ඉබේ කර දෙන ගතියක් නැහැ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ උපස්තම්බන රසය කියන එක වීදියේ තියෙන මේ ගතිය අඳුනාගෙන ලැජ්ජ වෙන්නේ නැතුව වැටුණයි කියලා මේ හිත වට ගන්න නැතුව දිගට යන්න කටයුතු කරන්න බැරි නම් ඉතින් හුන්දට අර පරණ කවියක් තියෙනවා කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන අන්සරණේ කියලා. ඔච්චරම තමයි. වීර්යවන්තයාට විතරයි අතෙල්ලුවොත් විතරයි කට හොල්ලන්න පුළුවන් කියන කතාව. ඇර මේ ශාසනය කියලා වෙන පිනක් නැහැ. ඇත්තටම කියනවා නම් හුඟ දෙනෙක් හිතනවා මේ ශාසනික කටයුත්තට ගියාම වාසි ලැබේ, පහසු ලැබේ, මේ ධෛර්යය ලැබෙයි කියලා. සාමාන්‍ය අධ්‍යාපනය කරනට වැඩිය දුෂ්කරයි. ව්‍යාපාරයක් කරලා හම්බ කරනවට වැඩිය දුෂ්කරයි පවුලක් නඩත්තු කරනවට වැඩිය දුෂ්කරයි ඒකයි හරුවත් සංසේ දේශනා කරේ ගැඹුරුමයි කදාකත් හටක් කරලා කියන්න බෑ මේ වැඩේ ලීසි කියලා. නමුත් ඒකට බුදුහාමුදුරුවෝ කියනවනම් මටත් මේකට ඔය අත්තන් වෙනියම් කරන්න දෙයක් නැහැ කියලා මේ වීරියට වැඳගෙන යනවා මිස වෙන කරන්න දෙයක් නැහැ. නිසා නමුත් අද ලෝකයේ මෑත කාලේ ඒක රැල්ලක් තුන මාත් කාලයක් ඒක අදාහගෙන හිටියා. මේ ෆ්‍රී තින්කින් කියලා හිතාගෙන ඔය නිකන් බලාගෙන ඉන්නකොට ඥාන පහළ වෙයි කියලා කිසිවක් උත්සාහ කටයුතු නැහැ කියලා පුදුමාකාර මත රාශියක් එන්න පටන් ගත්ත බටහිර පැත්තේ. ඒක හොඳයි. මොකද මේ தත්ත්ව නිසා උඟ දෙනෙක් මේ අතක් පිටක් බැඳගෙන ඉඳගෙන නිවන් දකින්න පුළුවන් කියලා හෝ මේකට බහැපු යැත්තෝ ඉන්නවා. බැසර පස්සේ තමයි තේරෙන්නේ කොච්චර අමාරුද ගඟ දිගේ හිට පීනවයි කියන එක. ඒක නිසා මේ සතර සම්‍යක් ප්‍රදන් වීරිය සතර සතර සතිපට්ඨාන පස්සේ දක්වලා තියෙන සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදන් වීරිය ගැන ලියවිච්ච ඉංග්‍රීසි පොත් හොයන්න කල් කදුරා අමාරුයි. ඒක නිකන් මේ බොහොම දුෂ්කර දෙයක් කරලා දෙනවා. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් මේ වීරිය කරනවා කියන එක ඉතාමත්ම අමාරු ආකල්පයක් තමයි ඇති කරලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හිතුවා පැත්තකටලා ඉඳගෙන මේ පොතපත පාඩම් කරලා කල්පනා කිරීමේ ප්‍රථම දුක්ඛ සත්‍ය අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙයි. එනිසා දුකට හේතුව තණ්හාව කියලා දන්නවනම් අපිට දුරු කරන්න පුළුවන් වෙයි. ওই දුරු කිරීමෙන් නිවන හම්බ වෙනවනම් ඔබ තටමලා කල්පනා කරලා ඥාන වලින් ගන්න පුළුවන් වෙයි. ඒකතෝ ඔය අධ්‍යාප මේ මේ මධ්‍ය ප්‍රතිපදාව කියන එක ඔය රසායනික ද්‍රව්‍ය දෙකක් එකතු කරලා තව රසායනික ද්‍රව්‍යයක් හදනවා වගේ ටෙස්ට් ටියුබ් එක දාලා කරන්න පුළුවන් වෙයි කියලා හරියට පටන් අරගත්තා. නමුත් මොනම ඉදිරියක්වත් මොනම දියුණුවක්වත් ඒකෙන් වෙන්නේ නැහැ. වෙන්න නම් තමන්ම වාඩි වෙලා තමන්ම ඉදිරිපත් වෙන ඒ අරමුණට හිත යොදලා වැටි වැටි ජන්තන් ඉගෙන ගන්නට දඟලන බබෙක් වගේ වැටි වැටි වැටි වැටි ඕක දිගට කරගෙන යන්න ඕන කරගෙන ගියේ නැත්නම් Tamanට කියලා කවදාකවත් ප්‍රත්‍යක්ෂයක් ලැබෙන්නේ අත්දැකීමක් ලැබෙන්නේ නැත්නම් ලැබෙන්නේ ලැබුණ නැත්නම් ඉතින් හැමදාම බිඳුවේ මට්ටමේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ කරන වැටි වැටි යන ප්‍රයත්නයේ තියෙන වටිනාකම මේ වීර්ය කියන චෛතසිකයෙන් හොඳට තේරෙනවා. ඒ විදිහට වීරියේ තියෙන මේ උපස්තම්බන රසයයි වැටෙන්න වැටෙන්න නැගිටවන රසයයි කියලා Taman තේරුම් ගත්තා නම් අවසානයේ දක්වාම ගෙනියන්න ඒ කියන්නේ වීරිය සරණ ගියොත් වීරියෙන් ඇරවෙන දෙයක් නැහැ කියලා සරණ ගියොත් වීරිය අපිට කර දෙන කෘත්‍ය දෙක ගැන අසංසීතන රස කවදාකවත් පසුබාන්නේ නැහැ අවසානයේ මේ නිෂ්ඨාවට යනතෙක්ම වීරියෙන් ඇති කරන රැල්ල වීරියෙන් ඇති කරන තල්ලුව කවදාකවත් නැති කරන්නේ. ඒකට ගැම්මක් තියෙනවා. ඒ ගැම්ම අල්ලගත්තට පස්සේ නම් භාවනා රසය, ධර්ම රසය, කල්යාණ මිත්‍යාසුරු රසය, සාසන රසය, සාසන සම්පත්තිය කියලා ලොකු රසයක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක එන තෙක් මුල් හරිය හුඟක් ආයාස කරයි. ඒ මේ පහරාද සූත්‍රයේදී සරුවචන් වහන්සේ ළඟට ඇවි පැමිණිච්ච මේ පහරාද අසුරේන්ද්‍රය සඳහන් කරනවා මේ මං අධිපතිත්වය ධර්ම මහමුදේ මෙන්න මෙහෙම ගති ලකුණු වගේක් තියෙනවායි කියලා. එකක් තමයි ආ පෙන්වන්නේ මහමෝදේ මොනම විදියකින් හෝ බාහිරින් ආපු හෝ ඇතුලෙන් හටගත්ත කුණක් පහළ වුණොත් මිනියක් මලකුණක් කවදාකවත් මොහොත බෙද නතර කරන්න ඒක රැල්ලට ගහලා ගහලා ගහලා ගහලා ඉවුරටම ගෙනල්ලා නතර කරන ගතියක් මුහුදේ තියෙනවා කිය. මුහුදු මැද තල්මසෙක් මරුණත් ඒ තල්මහා මුහුදු රැළේ පේන්නේ නැහැම අතින් උසගෙන ගෙනන් තියෙන වගේ ගතියක්. නමුත් අවධානය කොහොම හෝ පෙරලට ගෙනල්ලා අතාරිනවා. ඒක ඒනොට සරුවචනන්සේ සඳහන් කරනවා මගේ ශාසනය මම අධිපතිච්ච දන ශාසනයත් ඔහොම ගතියක් තියෙනවා. වීරවන්තයාගේ හිතේ කවදාකවත් කෙලෙසයක් ඉතුරු වෙන්නේ නැහැ. කෙලෝරෙමකන් තල්ලු කරන කම්ම වීරිය අසංසීදනව කටයුතු කරනවා. යම් තැනක නතර වුණා නම් ඒකට හේතුව එතන වීරිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ යම් වෙලාවක අපේ හිත මේ කෙලෙසයකට යට වෙලා වේදනාවකට යට වෙලා සද්දකට යට වෙලා හිතවිලි වලට යට වෙලා අපි පැරදිලා පරියන්කේ නැගිටින්න සිද්ධ වුණා නම් ඒ කියන්නේ වීර්යයේ ආරම්භ අවස්ථාව නික්කම අවස්ථාව, පරිපූර්ණ අවස්ථාව කියන අවස්ථා අපි දන්නේ නැති නිසා ඒ දැමිය යුතු ඉන්ධන වෙලාවට දාන්න නැතුව තමයි මේක වෙලා තියෙන්නේ. නමුත් මේ යෝගාවචරයටම ඊගාව දවසේ ආයෙත් ඔය අභියෝගෙම එනවා. ඒ දෙක අතරමැද යෝගාචරය බණක් කාලා ධර්ම සාකච්ඡා කරලා වීඩියෝ කියන්නේ මෙහෙම එකක් මට විතරක් දෙන දඬුවමක් නෙවෙයි. මේකට මම මූණ දෙන්න ඕනෑ කියලා ඒ தත්ත්වෙදි වීර්යයෙන් මූණ දුන්නොත් අර තරම්ම පසු බාන්න වෙන්නේ සෑහෙන දුරට යනකම් අරකට එක්ක හැප්පිලා තරැන්දිලා Tamanට යම් කිසි ප්‍රමාණයක් Tamanගේ වීර්ය උපවත් කරගෙන ජීවන පවුණු කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා කිරීමෙන්මයි මේක මේ මූණ දීමෙන්මයි මේක උපවත් කරන්න වෙන්නේ වැඩ ගැනීමෙන්මයි මේක ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අර ධම්ම විචය සම්බොජ්ජංගයේ තීන්දුව කරගන්න යන වෙලාවේදී එතන මේ ධම්ම කියලා කියන්නේ තමන් මූණ දෙන අරමුණේ තියෙන නාම රූප ධර්මය ඒ නාම රූප ධර්මයන් සොයා බැලිය යුතුයි විමසා බැලිය යුතුයි වෙන්කොට හඳුනාගත යුතුයි කියන කටයුත්ත අපි මෙතෙන්දි මේ වීරිය කියන චෛතසිකය දියුමේ ඔපවත් කරගන්න විතර කරගන්න ඉදිරිපත් කරොත් ආරම්භක යෝගාවචරය වාඩි වෙලා ආනාපානය කරනකොට ඒ පුද්ගලයා ඉස්සල්ලාම විශාල වශයෙන් විශේෂ මේ සමාධි අවස්ථාවක් සීලයේ ඉක්මවපු අවස්ථාවක් විශාල වශයෙන් පීඩා ලබන්නේ නිතර වද දෙන මේ නීවරණ ධර්ම වලින්. නිතරම විවිධ ආසාවල් හිතට පහළ වෙනවා. අහවල් දේ මම කරලා එන්න බැරුණා මේ දේ කරන්න තියෙනවා ආදි වශයෙන්. ඒ ආසාවල් නිසා තමයි අරමුණට හිත යොදන්න බෑ. එහෙම නැත්නම් නුරුස්නා ගතිය වෙනවා. මෙච්චර මහන්සිලා සීලයක් කරන මේ භාවනා කරන්න ගියා එක්ක අරමුණ එන්නේ නැහැ. එහෙම නැත්නම් කොහෙන්ද සද්දයක් එනවා වේදනාවක් එනවායි කියලා. ඒ එන නීවරණ කෙලෙත් එක්ක හෝ බාධක නිසා ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්නම් හොඳට සද්ද නැතුව හම්බ වෙනකොට ඔය තීන මිද්දට අවිලා නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් කුකුස් කරනවා. ඉතින් අපිටත් මේ මේ විදිහට හුස්ම දිහා විතරක් කියලා බලන ඉඳලා පුළුවන් වෙයිද නිවන් දකින්න. අපි දසපාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවද දන්නෙත් නැහැ. අර කයි මේකයි කියලා ඉතින් ඕන කේන්ද්‍ර කල්පනා කරනවා. එහෙම නැත්නම් සැක පහල කරගන්න. මේ සේරම ධර්ම දුරු කරගෙන ඉස්සල්ලාම අරමුණ ඉදිරිපත් කරගන්නවයි කිව්වත් සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. ඒක උපමාවක් වශයෙන් මේ පන්දි සංසුන් කියාපු කතාවක් මට මතක් වෙනවා. මේ මුහුදයිනේ තියෙන පොඩි ඔරුවක් තෙප්පමක් වගේ එකක් මුහුදට දාන්න දියත් කරන්න පටන් ගන්නවයි පටන් ගන්නකොට ඒ මිනිස්සුන්ගේ තියෙන සම්ප්‍රදානුකූල ක්‍රමයක් ඒ මුහුදයිනේ ඉන්නවා මේ තල තුනා මිනිස්සු මුත්තලා ඒ මුත්තට ගිහිලා කියන්න ඕනේ වාරකම් නැති කාලේ මුහුද යන වෙලාවේ 10ට විතර ගියාම මේක බලන්න පුළුවන් ඒ මිනිස්සු මේ ඔරුවට 15 දෙනෙක් 20 දෙනෙක් විතර කිට්ටු කරගන්න ඔරුව එතකොට තියෙන ගොඩ ඒක වතුරට තල්ලු කරන්න ඕනේ. ඒකට ගොඩ බරපතල රැල්ලකට අල්ලගෙන පුළුවන් තරම් මුද්ද අද්දරට ගන්නවා. අද්දරට අරගෙන අර ලොක්කප කරන්නේ බලාන ඉඳලා ඉඳලා ඉඳලා එයා හරියට ලකුණක් කරනවා. එයා දන්නවලු මුහුදු රැළ හතක් බරපතල ගියාට පස්සේ බොහොම තුනී මූදු රැල්ලක් එනවා කිය. අන්නේ තුනී මූදු රැල්ල එනකොටම යා ලකුණක් කරනකොට අර සේරම වේගෙන් අර මූද ඔරුව තල්ලු කරගෙන යනවා වතුරට. නැගී ඒකට තල්ලු කරන ගිහිලා කරවටක් යනකම් ඔක්කොම වතුරට බැහැගෙන තල්ලු කරනවා. එතකොට මූද එක චිත්තක්ෂණයකට සංසිඳිලා තියෙනවා. සංදිල්ල කියන්නේ තද බල පහරක් නෑ රළ පහරක්. එතකොට මූදු යන දෙන්න විතරක් ඔරුවට ගොඩ වෙලා අනෙක් කට්ටිය ගොඩ වෙනවා. ඒත් එක්කම දැන් එතකොට මොහොත කරවටක් විතර ඔරුව ගිහිලා තියෙන්නේ ඒත් එක්කම බරපතල රළ එන්න පටන් ගන්නවා. රළ එනකොට ඇතුලේ ඉන්න දෙන්න මොකද කරන්න ඕනේ හරියට කෙලින්ම රළට මුණ දෙන්න ඕනේ. මුණ දීලා දිග්ගටෝම හබල් ගන්න පටන් ගන්නවා. හබල් ගන්න ගන්න ගන්න ගන්න ඒ මුහුදුරැළට හරියට 100 අන්දක 90ට මුණ දෙන තාක්කල් මුහුදුරැළෙන් ඔරුව උඩ පහත යනවා මිසක පෙරලෙන්නේ. යම් විදියකට මුහුදු ඔරුව හරස් වුණොත් රැළට වැදුනොත් කරකොල ගන්නවා. මොකද හබල් ගන්නත් බැරුව වෙන නිසා නැගපු වෙලාවේ ඉඳලාම දිග්ගටෝම හබල් ගන්න හබල් ගන්න කිව්වොත් අර රළ මූද කැඩිල්ල රළ දර මේ රළු දල රළු රළ කැඩිල්ල තියෙන්නේ මොහොතේ අන්තිම තුනී තීරුවේ මැදට යන්න යන්න යන්න රැළපාර වේග අඩු වෙනකොට අර දෙන්නට ටික දිනක් ඇතුළේ ගියාට පස්සේ ස්පාසුවේ අබල් ගාගෙන අබල් ගාගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි අපි කොච්චර භාවනා කරලා තිබුණත් ආය භාවනා මේ කඳ උරකට පන්තිකට වාඩි වෙච්චාම ඉස්සල්ලාම දවසේ හරියට අර දලරල තියෙන මුහුදක මේ ඔරුවක් දියත් කරගන්නවා වගේ හරියට පස්ක්‍රමශීලීව වෙලාව බලලා මේක දියත් කරගත්තත් එතැන් පටන්ම දිගටම වීර්ය කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ වාඩි වෙන්න වාඩිලා හොඳට තමන් ඉන්න ඉරියව්ව කයට හිත යොදාන. හිත යොදාන බලහිනකොට තමන්ට තේරෙනවා මෙලයි තද බල රළ පහර තියෙනවනම් ඒ කියන්නේ තද බල හිතවිලි, තද බල වේදනා, තද බල ශබ්ද තියෙනවා. ඒව නැන්නම් විතරක් ඔන්න දැන් ලෑස්ටි ඔරුව දියත් කරන්න. ඉතින් එහෙමනම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලාගෙන ඉන්න කියන. බලාගෙන ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල හෝ පිම්බීම හැකිලිම හෝ ඒක විහිං මතුවෙනවා නම් අන්න හොඳ වෙලාව වැඩේ පටන් ගන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ තාම නැකත හරිනේ. ආයාසයෙන් කරන්න පටන් අරගත්තොත් බොහොම ඉක්මනට අරමුණ කැඩෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ආ දැන් ඔන්න තමයි තේරෙනවා නම් දැන් හුස්ම රැල්ල හුස්ම රැල්ල විහිම්ම ඉදිරිපත් උනායි කියලා ඒකත් තව හොඳට බලාගෙන ඉන්නකොට මේ හුස්ම රැල්ල වඩාම හොඳට වදින්නේ කොතනද? එහෙම නැත්නම් හුස්ම රැල්ලේ වැඩිම පීරි ගෑවෙන්නේ කොතනද? ප්‍රකටම තැන කොතනද කියලා අර උඩුකයට ගත්ත හිත පුළුවන් තරම් එක තැනකට ගන්න තරම් හරියට එල්ල කරන්න ඕනේ. එල කර ගත්තට පස්සේ ඔන්න දැන් එකලසා හරි. දැන් මුළු කයේ නෙමෙයි හිත තියෙන උඩුකයෙත් නෙමෙයි හරියට හැපෙන තන නාසිකාග්‍රේ හෝ උඩුතොලේ වදිනවා. අන්න එතෙන් පටන්ම මේ එකලස දිගට පවත්තනා මෙනෙහි කිරීම අවශ්‍යයි. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා දිගට පවත්තන තාකල් අර ඊගාවට එන රැළ කපාගෙන අමාරුවෙන් අර ඔරුව මුහුතර කරන්න වගේ ආරම්භ ධාතු නම් වූ ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වෙනවා. ඉගෙන ආරමුණට මූණට දාගෙන ඉන්න පුළුවන්. ඒ ඕනෙම වෙලාවක හිතවිලි එන්න පුළුවන්. ඕනෙම වෙලාවක වේදනාව එන්න පුළුවන්. ඕනෙම වෙලාවක ශබ්ද බාධා එන්න පුළුවන්. නමුත් මේ එනේන ශබ්ද බාධා තියේදී එව්වාදියා හැරිලා බැලුවොත් එව්ව ලොකු වෙලා ආරමුණ පුංචි වෙනවා. ආරමුණම බලන ආරමුණම වේගයෙන් මෙනෙහි කරන ගියොත් අරව පුංචි වෙලා ආරමුණ ලොකු වෙනවා. ඒ නිසා දුක් බඩයට කුසීතයට කම්මැලියට හරියට බාධා. නමුත් හරියට කාරණාව දැනගෙන වැඩ කරන කෙනාට ඒක අභියෝගයක් වඩපත් වෙනවා. ප්‍රගති පරීක්ෂණයක් වඩපත් වෙනවා. ඉතින් මේ විදිහට අරමුණයි හිතයි වැඩි වාර ගණනක් මුණ ගැසීම තමයි සතියට සමාධියට ආසන්නම කාරණාව. ඉතින් මේ විදිහට කියලා සමාධිය එනවනම් ඒක යෝගාචර බොහෝම ඉක්මනට තේරෙනවා. අර දීර්ඝව පැවතිච්ච හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් නිදා ගන්න බබෙකුගේ වගේ තුනි වෙන්න තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කයත් යාදෙන ගතියක් එනවා. හිතත් කීකරුව අරකටම වැටෙනවා. මේකෙදී හැමෝටම හැමදාම වෙන්නේ නැහැ. නොඋනේ කාලකන්නිකමක් නිසාවත් වෙන කවුරුත් හුණියම් කරලවත් එහෙම නැත්නම් වෙන දෝෂයක් නිසා නෙවෙයි. ඒ කරුණු කාරණා නොයෙදීම තමයි ගොඩක් වෙලාට සිදුවෙන්නේ. ඒ යෙදු නොයෙදුනත් අපි අසංසීතනව. එහෙම නැත්නම් පසුනොබ නැවත නැවතත් දිගට දිගට වීර්ය කරගෙන ගියොත් අපිට පහසුකම් ටික ටික එන්න පුළුවන්. මේ විදිහට යම් විදියකට අරමුණ මුණට මුණ දාලා තියාගත්තයි කියලා ඒ තියාගත්තත් ඊගාව මට්ටමක් තියෙනවා අර පක්ක මේ නික්කම ධාතු කියන විදිහට ආරම්භ කරලා හරියටියට ඔරුව මුහුද මැදට දාලා දුන්නත් ඒක දිගටම හබල් ගාගෙන කිය නැත්තම් රළ වේගයේ තියෙන මුහුදට නෙවෙයි එළියට යන්නයි. නැත්නම් වෙරළට තල්ලු කරන්න. ඒ නිසා කපාගෙන ඉදිරියට යන්න ඕන. ඒ ඉදිරියට යනකොට ඔන්න හරියනකොට ඒත් බාධාවක් තියෙනවා. හරියනකොට ඒත් බාධාවක් තියෙනවා. මොකද අර අරමුණ දිහා මේක දිහා බලනකොට අරමුණ නීරස වීමේ බාධා වෙනවා. අරමුණ ඒකාකාර වීමේ බාධා වෙනවා. අරමුණේ අර ඇතුළීමේ පිටීමේ වෙනස නැතිවීමේ බාධා වෙනවා. එසකොටත් යෝගාවචරය මේ වීර්ය කියලා කියන්නේ ආරම්භ ධාතුවෙන් හමාර කරන වැඩක් නෙවෙයි. මැද මට්ටමට වෙනස් විදිහේ ශක්ති විශේෂයක් අවශ්‍යයි. වෙනස් විදිහේ හුරු බූටිකමක් අවශ්‍යයි. වෙනස් විදිහක දක්ෂකමක් අවශ්‍යයි මේ වෙලාවේදී ඒ නීරසකම කපාගෙන මම ඉදිරියට යන්න ඕනේ කියලා දැනගන්න නම් ඒ පුද්ගලයා දැනගන්න ඕනේ මොනම ව්‍යාපාරයක් වුණත් දිගට පවත්වාගෙන යන්න නම් ඒ ඒක නොකළොත් ඇති වෙන නාස්තිය මෙතෙක් කරගෙන ආපු වැඩේ මේ බංකොලොත් වෙන හැටි පිළිබඳව හොඳ බයක් හොඳ සංවේගයක් පහළලා තියෙනවා. මේ සංසාරේ හොඳට බය පහළ වෙච්ච සංවේගය පහළ වෙච්ච කෙනෙකුට නම් මේක පිළිබඳව විශේෂ බණ කීක ඉන්න දෙයක් නෑ තේරෙනවා. දන්නවා මේක අතහැරලා වැටුනොත් වැටෙන්නේ ආයෙත් නීවරණ සහිත කෙලෙස් සහිත චිත්ත ධාරාවකට. නමුත් මෙතන මේ රණ්ඩු කර කර හරි හිතියොත් අඩුම ගානේ සිල්පදේ රැකෙනවනේ. අඳුම ගානේ Taman තුලින් සතුන්ව මැරීම සිදු වෙනවා හොරකම් නොකිරීම සිදු වෙනවා කාම මිත්‍යාචාරය නොකිරීම සිදු වෙනවා බොරු කීම කේලාම් කීම හිස් වචන පරස වචන කීම මේ සිදු වෙන්නේ මොකද අඩු ගානේ කට වහගෙන ඉඳගෙන ඉන්නවා නැගිට්ටොත් මොකද වෙන්නේ නැගිට්ටොත් ওই ටිකවත් නැහැ ඒ නිසා කල්පනා කරන්න ඕනේ මෙතෙන් ගියාට පස්සේ ඒ ගත්ත ගැම්ම දිගට පවත්වාගෙන ගියොත් අඩු ගානේ ඇති කරගත්ත පදනමක් කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඉතින් අපි දවසකට අපි හිතමු පැය 7ක් 8ක් පරියන්ක කරනවා නැත්නම් 5ක් 6ක් 7ක් සක්මන් කරනවා නම් ওই කාලේ පුරාම වෙන සමාධි ශික්ෂාව නැතුණා සීල ශික්ෂාවේ ලොකු පිරිච්ච ගතියක් එනවා. ඒත් ලොකු දෙයක්. ආ නමුත් ඒක නෙවෙයි අර කලින් කියපු විදිහට සීල පරිභාවිතෝ සමාධි මහප්පලාහෝ නිබහානි සංසා සීලය සම්පූර්ණං අනිවාර්යයෙන් මේ අවස්ථාව අරගෙන අපි සමාධියට යන්න ඕනේ. ඒ සමාධියට යනකොට තමයි ඔය කියන විදිහේ ඒ තුල නීරසකම පහළ වීම ඇති වෙන්නේ. විශේෂයෙන්ම විපස්සනා භාවනාවේ. නීරස භාවයට හේතුව බලාගෙන හිටපු අරමුණ එnde ende ende තුනි වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් දැන් මේ දවස්වල උදේ පාන්දරට හඳ පේනවා. දැන් තව තියෙන්නේ අහිට විතර වෙනකොට හඳ නොපෙනීම යනවා නොපෙනෙන හඳ තියෙනවා. දැන් ඊයේ පෙරද වගේ දවස්වල හැන්දාවට යනකොට සක්මන් කරනකොට හඳ තියෙනවා. ඊට පායනකම් හඳ දිහා බලන් හිටියොත් මොකද වෙන්නේ හඳට? දවල්ටත් හඳ තියෙනවා පේන්නේ නැතුව යනවා. අප්‍රකාශිත තත්වයටපත් වෙනවා. හැබැයි රෑ දිලිසෙන හඳ දිහා බලාගෙන මේ එළි වෙනකන් හිටියොත් පේනවා හඳ දවස පුරාම තියෙනවා නමුත් දිලිසෙන්නේ නැහැ. කොනියක් පොල්ලොන් දෙයක් වාගේ ඔහෙ තියෙනවා. බලාපලක් වගේ ඔහි තියෙනවා. ඉතින් ඒක දිහා බැලෙන්නෙත් නැහැ. ආන් මේ වගේ තමයි මේ මේ අරමුණ දිහා බලාගෙනකොට ඒක නිලීන වෙන ගතියක්, ඒකේ තියෙන ප්‍රකට භාවය අප්‍රකට වෙන ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි ඔය දෙවෙනි පට්ටමේ වීර්ය කියලා කියන්නේ මේ නික්කම ධාතු කියලා කියන්නේ. ඒ තියෙද්දිත් ඒක පිළිබඳව ආනදර කරන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව ඒක දිස්සම බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය නම් ඉතින් කවදාකවත් හිතලා ඉන්නේ නැහැ කියලායි සරුවචනන්සේ කියන්නේ. අහලම ධර්ම සාකච්ඡා කරලම කවුරු හරි මේක මෙහෙමයි වෙනවා මේ වෙලාවේදී මේක දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා ඒ ගුරු උපදේශ දීලා කියනවා. ඒ ගුරු උපදේශ ගරු කරන්නත් ඕනේ. ගරු කරලා දෙසුන් සැරයක් වරදින්නත් ඕනේ. වැරදිලා Tamandව කල්පනා වෙන්න ඕනේ. හැබැයි නේන දැන් මේ අරමුණ ක්‍රමේ නීරස වේගන නේද එන්නේ. ඒ නිසානේ මට මේ වේදනාව ප්‍රකටව වැටහෙන්නේ. සද්ද බොහොම කරදර කරන්නේ හිතවිලි බාධා කරන්නේ ඒ නිසා මම මේ නීරස වුණත් මේ අරමුණට දැඩි ප්‍රේමී දැඩිව මූණට මූණ දාලා අරමුණ මුදුන්පත් කරගන්න ඕනේ කියලා ගන්න ගැම්මට කියනවා නික්කම ධාතු කියලා. ඒක ආරම්භ කිරීමේදී ඕනේ උපක්‍රම ටිකක් නෙමෙයි මෙතන තියෙන වෙන ක්‍රම සහ විදි ටිකක් මෙතන තියෙන්නේ. වෙන විදියට කියනවා උපේන ලද වස්තුව රැකගැනීමේ ශක්තිය. උත්හාන සම්පදා ආරක්ක සම්පදා කියලා කියනවා. ඒකත් ලේසි නෑ. නමුත් මේතන නතර වෙන්නේ නෑ. මේ විදිහට අරමුණ පවත්වාගෙන යන කාල වෙනකොට ඒ පුද්ගලයාට අරමුණ හොඳටම තුනී වෙලා ඒ තුනත් බයක් ඇති කරගන්න තුව සැකයක් ඇති කරගන්න තුව නීරසකමක් ඇති කරගන්න නැතුව අර වාගම පිපිච්ච මනසකින් දල්වා ගන්නලද වීර්යයකින් නොසැලෙන අරමුණකින් යුක්ත දිගට මෙනෙහි කරන මෙනෙහි කරන ගියොත් ඒ පුද්ගලයා මමෙක් නැති වීර්යයකින් තොරව ඉබේ සිදුවෙනා වගේ මේ පහසු අවස්ථාවකටපත් වෙනවා ඒ පහසුව කවදාකවත් බුබ්බඩයට කම්මැලියට ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඊට කලින්ම වීර්ය බහ තබල නැගිටලා ගිහිල්ලා. හැබැයි සෑහෙන වියදමක් ඒතකොට කරලා සෑහෙන ආයෝජන කරනමුත් තවදා ප්‍රතිඵල ලබන්න තරම් ඉවසීමක් නැහැ. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියනවා නිතරම ඉවසන්නා නිවන් දකි. අර වීර්ය කරලම තමයි මේ ඉවසීම තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. යම් විදියකට අපි හිතුවොත් ඒ වගේ අරමුණ මූණට මූණ දාලා ඉඳදී එපා වෙලා ඒකට වීර්ය නොකළොත් අපේ හිත කුසිත තත්ත්වයටපත් වෙනවා. අහගෙන කුණු සේරම ඔලුවට ඇවිල්ලිවල නීවරණ වලට නීවරණ ධර්ම වලට යටපත්ලා බොහෝ විට නිින්දට වැටෙනවා. සීතල වෙලා නිින්දට වැටෙනවා. ඉතින් නිින්දට වැටුණාට පස්සේ අර වටිනා ගයක් හම්බ කරලා ගේ ඇතුලේ බඩු ටික තැම්පත් කරලා එළියට ගිය වෙලාවක ඔක්කොම ඇවිල්ලා හොරු බින්දගෙන අරගෙන ගියා වාගේ සම්පූර්ණ හිස් භාවයකටපත් වෙනවා. එහෙම නොවි ඉන්න තමයි අර මුලින් ගත්ත මෙනෙහි කිරීම ඇතුළේම පිටින් වගේ මෙනෙහි කරන්න බැරි නා වෙනසක් නොවැටෙනවා නම් දැනෙනවා දැනෙනවා කියලා හෝ ඉන්නවා ඉන්නවා කියලා හෝ මෙනෙහි කරමින් හිත නින්දටම වැටෙන්න පවත්වාගෙන අනේකට නික්කම ධාතු කියලායි කියන්නේ. ආරම්භ කරන වෙලාවේදී ඇති සූරකම නෙමෙයි එතන තියෙන දිගට පවත්වන ගතිය. ආන්නෙම දිගට පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයට ඉස්සරහට යනකොට ওই ධාතු මනසිකාර්ය එහෙම මේ අරමුණේ ස්වභාවික ලක්ෂණ එන්නේ එන්නේ එන්නේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉස්ලාම ඉතාමත්ම උමරි කරමින් මුකුළු කරමින් යාන්තමන තමයි පේන්නේ. කොහොම ඈත දිලිසෙන තරුවාගේ තමයි පේන්නේ. නමුත් ඒක යෝගාචර වීරියෙන් උච්චන ආසන කළ බැලුවොත් එnde එnde එnde එනේ ධාතු ස්වභාවය ළඟ ළඟ ප්‍රකටව උච්චන්නව දිතුලමින් එන්න පටන් ගන්නවා. යොදන යොදන වීර්යයට සාපේක්ෂ ප්‍රමාණයකින් එන්න පටන් ගන්නවා. එහෙම එනකොට නම් හැබැයි හුඟක් වෙලාට ඒ යෝගාවචරයට අලුතෙන් කවුරුවක්වත් කියලා දෙන්න ඕනේ ඒක නිකන් විනෝදාංශයක් බවට පත් වෙලා ඒකට ඇදිලා යන ගතියක් එනවා. ඒ තරම් මේක අකාලිකයි. ඒකට හිත යොදන්න දාන්න එන්න පටන් අරගන්නවා. ඒ මොකද ඒ වෙනකොට ඒ පුද්ගලයාට ආරම්භ ධාතු තුලින් තමන්ගේ හිත තෙදවත් කරගෙන, නික්කම ධාතුලින් තෙදවත් කරගෙන ඉන්න නිසා ඒ පරක්කම ධාතු කියන්නේ වැඩේ ඉවර කරන වීර්යයට එනකොට හරි ජයග්‍රහී ස්වරූපයක් නැත්තම් තමන්ගේ හිත පන්නර වැටිලා තෙදගන් වෙලා තියෙන ගතියක් තියෙනවා. උපමාවකට කියනවා නම් අපි මේ පිටණියක් වටේ වුන් 15ක් දුවලා යටහරා ජීවීමේ තරගයක් වෙනුවට පිටිනේ වටේ රවුම් 15ක් දුවලා දුවන එක ජය ගන්නවා කියන මේ තරඟ පවත්වන නැපුවේ නිවාසාන්තර ක්‍රීඩා සහ ඔය වගේ දේවල් වලදී ඒ වගේ වෙලාවල වල දක්ෂ යෝග ක්‍රීඩකයා ගේ දුර දුවනකොට මුල් වලල්ල එච්චර හයියෙන් ශක්තිය යොදවන්නේ දෙවෙනි වලල්ලෙත් නැහැ තුන්වෙනි වලල්ලෙත් නැහැ මොකද එයා දන්නවා මේක දුර දිවීම ඉතින් අර කලබලකාරයෝ අර ඉබ්බගේ හා වගේ හටන වාගේ කලබලකාරයෝ මුල් ලෙව්වයිදී හයියෙන් දුවනවා දුවනකොට 4 5 යනකොට ඒගොල්ලෝ එහෙම්පත් වෙනවා. නමුත් අර තරගය දන්න කෙනා ශක්තිය සම්පූර්ණ අර පිටිමැස්සෙන් කරගෙන එයා දුවන්න පටන් අරගන්න ඕන රවුන්ඩ් වල 13 14 විතර යනකොට ඔන්න එයාට ලකුණක් කරනවා දැන් තමන් ඉන්නේ අවසාන වලල්ලේ කියලා අන්න ඒ රකුණු ලකුණ දකිනකොට එයාගේ නැති ශක්තියකුත් එන්න පටන් මොකද ජය කණුව පේන පටන් එතකොට එන වීර්යය තමයි කියන්නේ පරක්කම ධාතුව මාන පරිපූර්ණ වීර්ය කියලා කියනවා ඒක ඇත්තටම අර මෙතෙක් කරගෙන ආපු ජයග්‍රහණී தত্ত্ব දෙක තුනක් පැනගෙන එන ලකුණක්. ඒක යෝගාවචරයට හම්බ වෙන මේ බෝනස් හම්බ වෙනවා කියලා කියන්නේ අවුරුද්ද අන්තිමේ අනිවාර්ය බෝනස් එකක් තමයි. හැබැයි එතෙන්ද අර වීරිය දාඩිය දාන කිහිලිකරු කිහිලි වලින් දාඩිය දාන දිවට දිව තද කර දත් කවාගෙන කරන වීරියක් නෙවෙයි ඕන කරන්නේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ. දැන් මම ඉන්නේ මෙන්න මෙතනයි. මේ වෙලාවේදී මේ බාධා කරගන්න නැතුව මේ එන ධාතු මනසිකාරයට බාධා නොකර ඒකට නිසිනින්ද වෙන්න වෙන්න වෙන්න දෙන්න ඕනේ කියලා පවත්වන ගතිය තියෙනවා. ආනෙම පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයට නිකම්ම නිකන් සමලේ තතුනමන වගේ ඇදීගෙන යන ගතියක් එන්න පටන් ගන්නවා. ඒ චේජි බාධක නැතුව නෙවෙයි මේ බය පහළ වෙනවා. ඒ වගේම මේ දකින දකින දේ අත තියෙන තියෙන දේ ලේස බීමකට අහු වුණා වගේ කුඩු පට්ටම් වෙන්න පටන් ගන්නවා. සැක පහළ වෙනවා. මම මේ යන්නේ හරි පාරද නැරදි පාරද? ඒක නිකන් මේ අතුරු දහන් වෙච්ච දෙයක් වාගේ, කාන්තාරික තනි වුණා වාගේ, මහමූද මැද තනි වුණා වාගේ, කැලේ කතරමන් වුණා වාගේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වරින් වර වරින් වර අරමුණක් කැළම මොනක්වත් පේන්නේ නැහැ. නිකං ඔය පාවිගෙන යන ආයෙසරක් ගිලෝන්න හැප්පෙන අරමුණක ඒක බලාගෙන ඉනකොට ඒකත් ඔන්න සුණු විසුණු වෙලා යනවා. ආයෙ පාළු තැනකට යනවා. අන්න එහෙම දිගින් දිගට දිගින් දිගට යනකොට අර ගෙන ආපු ගැම්මම දිගට පැවැත්වීමේ ඒ පරිපූර්ණ වීර්ය කියන එක මා ආශ්චර්යමත් සිද්ධියක්. ඒ සිද්ධිය අත්දකින්නේ යෝගාවචරයන්ගෙන් ඉතාම සුළු ප්‍රතිශතයයි. මොකද හුඟ දෙනෙක් අර මූලික අවස්ථාවලම හැලෙනවා. අන්නේම නොසැලී ඉදිරියට යන්න නම් නැත්තම් මේ ජී මේ භාමේ ශාසනයේ තියෙන මිහිරි ඵල රස විඳින්න නම් මුල් මුල් දේවල්දී ඉවසීමේ ශක්තිය තියෙන්න ඕනේ. එහෙම නැති කෙනාට මේ පරක්කම ධාතු නම් වූ අවසාන කොටසට යා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ජීවිතයේ ඕනෑම ශිල්පයක් හදානකොට දක්ෂකමක් ඇති කරනකොට තියෙන මේ தත්වයම තමයි භාවනාදී තියෙන්නේ. ඒකදී බොහෝමත්ම ගැඹිරකමයි මෙතෙන්දි පෙන්වන්න තියෙන්නේ. ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ උපහරණයක් මේ මෑත කාලේ තියෙන නවීන මේ තාක්ෂණයට සම්බන්ධ උදාහරණයක් විදිහට ඒ මේ හන්දට යන රොකට් එකක් පත්තු කරන වෙලාවේදී ඒ දවස්වල නම් ඉතින් රොකට් යනකොට අපි රේඩියෝ එක ළඟ ඉඳගෙන අහගෙන ඉන්නවනේ. ඒ දවස්වල ඒවා මැජික් තමයි. දැන් නම් රොකට් යනවා දන්නේ නැහැ. කොහොම නමුත් එහෙම යන කාලේ පේන්න තියෙනවා ඒ රොකට් එක ඒ දවස්වල ටෙලිවිෂන් තිබුණේ පත්තරේ මේ පත්තරේ රේඩියෝ එකයි අහගෙන ඉන්නේ. ඒකේ පේන තියෙනවා ඒ රොකට් එක ගෙලින් කරලා ගත්තාම අඩි 100 ගානක් උසයි. සම්පූර්ණ රොකට්. ඒක මුදුනේම තමයි ඔය හඳට බස්සන පුංචි කැලක් තියෙන්නේ. කොණ්ඩගම් ගෙඩියක් විතර වගේ පුංචි එකක් තියෙනවා. ඒක යට හරිය තියෙන තන්නේ ක්‍රම ඉන්ධන කබඩාවක්. ඒ ඉන්ධන කබඩාවේ අටන්නේ අටවලා ඉතින් ඔක්කොම ලැහැත්ති කරගෙන ඉතින් කැමරාකාරයෝ වට කරගෙන ඉතින් අවර ඕන ගණන් කරනවා 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි බිඳුවයි කියනකොට ඕන පිපිරිල්ලක් එනවා. ඒක තමයි බලවත්ම පිපිරිල්ල. ඒ පිපිරිල්ල එනකොට ඒ දවස්වල කියවතරතුරු හරිද මන්ද මට අහය තිබුණේ සාමාන්‍ය මීටර් 300ක් විතර ඈතට යනකම් ගිනිදළු විහිදෙනවා. මහ පොළොව දෙදරනවා. දෙදරගෙන සම්පූර්ණ පිපිරීමකට පස්සේ අර උඩ තියෙන විශාල යන්ත්‍රේ අටලෙන් ගැලවිලා ඉතින් හැමෙට උඩට ඉස්සෙන්න පටන් ගන්නවා. ඉතාමත් මඩු වේගයෙන් පටන් අරගෙන මේ කියන සම්පූර්ණ බල පොළොවට ත්‍රස්ට් එක දීලා නගිටවන්න පටන් ගන්නවා. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉන්දන පිච්චි පිච්චි මේක සහැල්ලු වෙන්න වෙන්න වෙන්න වෙන්න ඉහළට ඉහළට ඉහළට ඇදීගෙන යනකොට හැතැම්ම පහක් හයක් විතර යනකම් කැමරාවකට අහු වෙනවා. ඊට පස්සේ ඒ රොකට් එක හරහා ගමනක් ඇති වෙන ඉස්ලාම යන්නේ සම්පූර්ණ පොළොවට ලම්බකව ඉදිරියට ගිහිලා හරහා වැටිලා ඊනස පොළොව වටේ 76ක් විතර ඇදී ඒ කරකැවි කරකැවි කක්ෂගත වීමක් සිදු වෙනවා. ඒ කක්ෂගත වෙලා පොළොවත් එක්ක සම්බන්ධීකරණය ඇති කර ගන්නවා ඒ ග්‍රහලෝක පාලන මධ්‍යස්ථාන වලින් ඊට පස්සේ හරියට ඒ කක්ෂයේ ඉඳලා හඳට යනවනම් හඳ පේන හොඳම මේ අවස්ථාවක් බලලා තවත් රොකට් එකක් පත්තු කරනවා ඊට පස්සේ ඒක ඒ හඳ තියෙන දිහාවට යන්න පටන් ගන්නවා. එතකොට රොකට් තුනක් අවශ්‍ය කරනවා. ඒ මුලින්ම පුපුරවන රොකට් එකට කියන්නේ ලොන්චින් රොකට් කියලා. ඒකෙන් තමයි මේක ගුරුත්වාකර්ෂණයෙන් කඩලා උස්සලා දෙන්නේ. ඒක උස්සලා දෙන්නේ හැතැම්ම 6ක් විතර උඩ ප්‍රමාණයකට පමණයි. මෙන්න මේකට මුල් ඉන්ධන ප්‍රමාණය 185කට වැඩි ප්‍රමාණයක්පත් වෙනවා. ඒක තමයි ආරම්භ ධාතුව කියලා. කියන්නේ ඒක පොඩි නෑ. සම්පූර්ණ මේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව සම්පූර්ණ බර ඔසවාගෙන හැතැම් 6 උස්සන එක තමයි ලොකුම ලොකු ආශ්චර්යමය රොකට් යවිලි. ඊට පස්සේ ඒක කක්ෂගත වුණාට පස්සේ කක්ෂයේ දිගේ ඇවිද්දවන්ට එච්චර ඉන්ධන අවශ්‍ය කරන්නේ. ඒකට අවශ්‍ය කරන වේගයක් පමණයි. පැයකට විනාඩියකට හැතැම් 6ක වේගයක් ගත්තාම පැයකට හැතැම් 2500කට කොහෙද වේගයක් ගත්තට පස්සේ ඒකට කක්ෂේ රඳාපවතින්න පුළුවන් ගතිය. ඒක නඩත්තු කරන්න එච්චර තෙල් යන්නේ නැහැ. ඊට පස්සේ එතන ඉඳලා හඳට යවන්න ඉතාම පුංචි රොකට් එකක් ඕන කරා. නමුත් මේ ධර්මයේ ගැඹුර බලනකොට හුඟව දෙනෙක් හිතන්නේ ගැඹුරු හරිය තියෙන්නේ පස්සේ කියලා. ඇත්ත තමයි. ධර්මයේ වශයෙන් බලනකොට විස්තර වශයෙන් බලන ඉතාම ගැඹුරු කොටස තියෙන්නේ අවසාන හරියට තමයි මේ පටිච්චසමුප්පාදයයි ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය ඔක්කොම. නමුත් ඒ සේරම පටන් ගන්න එකයි අමාරු. ආරම්භ ධාතුවට තමයි ගොඩක් වැය වෙමින් සිදු වෙන ගොඩක් කැපෙමින් සිදු වෙන නමුත් සන්තෝසයි. මෙතන ඉන්න සේර මේක කරගෙනයි දැන් තියෙන්නේ. ඒක කියනකොට සතුටක් ඇති වෙනවා අපි මේ තනි තනිවනේ මේ මේ භාවනා කරන්න ඕනේ කියලා හිතුවේ සීල් ලකින්න ඕනේ කියලා හිතුවේ සමාධිගත වෙන්න ඕනේ කියලා හිතුවේ අපේ අම්මලා තාත්තලා නම් කවදාකවත් කියනෙකුත් නැහැ එහෙම කරපළයි කියලා. ඒ තරම් බෞද්ධයි ඇත්තෝ. චක්‍රසිරින් පිරි ශ්‍රී ලංකාවේ බුද්ධ ආගම ඔන්න ඕකයි. ඉතින් අපි ඒක කරගත්තට පස්සේ එච්චර වටිනා වීර චරිතයක් වෙන අපි මේ මధుරයක් කනකොට දොරේ යඬේට බඩරලියන දහන සද්දයට කෙඳිලි ගන්නවා නම් මොන විලිලැජ්ජාවක්. ඒක තීරණ අරගන්න ඕනේ මෙච්චර මේ ආරම්භ ධාතු අපි තනියම අපේ තනි මතයට කරගෙන ආපු අපි ඊට පස්සේ හම්බෙන්නේ මේ සමාධිය නෑයි කියලා අඬ තමයි කිව්වා ප්‍රඥාව ආවේ නෑයි කියලා අඬනවායි කිව්වහම අපේම අතීතයට අපි නිග්‍රහ කරනවා ඒකයි මේ වීර්යයේ තියෙන ලස්සන වැඩි. පස්සේදී තමයි ඇත්තටම පින්වත් මේ ධර්මයේ තියෙන ගැඹුරු කොටස් තේරෙන්නේ. නමුත් ඒක බෝනස් එකට හම්බ වෙයි. අත්‍යවශ්‍ය දේ තමයි අපි දැන් කරගෙන තියෙන්නේ. අපි නිතරම ප්‍රශ්නයක් එනකොට, නිතරම බාධාවක් එනකොට කල්පනා කරන්න ඕනේ මම මෙතෙක් කල් ආපු ගමනට කැප කරපු ප්‍රදේශය බොහෝමයි. මම මේක පාවා දෙනවද? මේ පුංචි කැස්සකට, මේ පුංචි දොරේ යන්නේ එකට මම කැප පාවා දෙනවද කියලා බලනකොට ලැජ්ජාවක් ඇති වෙනවා. ආනේ විදිහට නිග්‍රහ කරගන්න ඕනේ. නිග්‍රහිතබ්බේ නිග්‍රහිතබ්බම් පග්ගහිතබ්බේ පග්ගහිතබ්බම් කියලා නිග්‍රහ කළ යුත්තන් වල නිග්‍රහ කරන්න ඕනේ. ප්‍රග්‍රහ කළ යුත්තන් වල ප්‍රග්‍රහ කරන්න. ඒකට බුදුහාමුදුරුවෝ <clears throat> පිටිපස්සෙන් ඇවිල්ලා අපිට කෙවිතකින් ගහලා පලයන් පලයන් කියන්නේ නැහැ. ගුරුහාමුදුරුවෝ එන්නේත් නැහැ. Taman අන්නේ වීර්ය කරන්න දන්නවනම් දවසින් දවස දවසින් දවස තමයි මේ ගෙන යන බෝධිසත්ව ජීවිතේ නැත්තම් මේ යෝගාවචි ජීවිතේ වටිනාකම තමන් විසීම පන්නරේ තබා ගැනීමක් වෙනවා. කවුරුවත් ගාඩ කියලා හඳන්න එපා. විලියජ්ජයි. කාඩක චරිචුරු ගන්න යන්නත් එපා. නෑ කියන්නත් එපා, බෑ කියන්නත් එපා. විපස්සනා යෝගාවචරයාගේ ශබ්දකෝෂේ මේ වචන දෙකම අයින් කරන්න ඕනේ. යෝගාවචර කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනේ දැකපු දේ ප්‍රකට දේ. මට අරක නැතුණා මේක නැතුණයි කියනවනම් ඒ කියන්නේ මොකද්ද චිත්‍ර රූපයක්ම වාගෙන මායාවක ඉන්නේ. ඉදිරිපත් වෙච්ච දේ කියන එක විතරයි ඉල්ලන්නේ. ඒකට තියෙන්නේ මෙහෙම වුණා මෙහෙම කරා ඉච්චරයි. මං අරක හිතුවා ඒක ලැබුණ මේක බලාපොරොත්තු මේක ලැබුණ නැහැ කියනවනම් ඔය කොහොද යන <coughs> තණ්හාවකටයි බැඳලා කටයුතු කරන්නේ. නිසා මේ විපස්සනා විදී තියෙන මෙන්න මේ සූත්‍රය මේ කියන මේ යතුරු මේ කියන රහස දන්නවනම් අම්මව මාරයට බය වෙන දෙයක්. උන්ද ආවත් උන්දගේ වැඩ කරගන්න එකයි තියෙන්නේ. කරතයි වැඩ කරතයි මොකද හරි බලවත් මනුස්සයා. ඉතින් ඒ නිසා මේ ළඟදී මම පත්‍රයක තිබුණා. ඒ පත්‍රේ මගේ නමක් දාලා තියෙන වැරදිලා. ඒ මහත්ය කියලා තියෙනවා මේ බලංගොඩ ආනන්ද මච්චාමතු හම්බෙච්චාම කතා කරලි වල ඒ මහත්තයා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මහත්තයත් එච්චර භාවනාකාරී නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේ මේ සීල්ලා කියන ගියාම සමාධි භාවනාව කරන්න ගියාම හරියට මාර බලවේග කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියසන අනේ කටේ අත දාන්න වටිනවා කියපු කතාවට සීලෙට සමාධියට නම් තියෙනවා නමුත් විපස්සනාට කවදාකවත් මාර බලවේග නැහැ කියලා කියනවා. මට පුදුම සතුටක් ඇති වුණා මේ ස්වාමීන් වහන්සේ මේ කියාපු දේ මොකද මාරය වැඩට ගන්න එකයි අපි කරන්නේ. පුළුවන් තරකට එන තාලේ හරවලා වැඩට ගන්න එකයි කරන්නේ. ඒක කරන්න බෑ අර සීලයේදී සහ සමාධියේදී එන දක්ෂතා, ඒ කියන්නේ මාර බලවේග එනකොට ඒවත් එක මූණ දීලා ගන්න අර ගැම්ම තුලින් තමයි අපි විපස්සනාවට යනකොට ඕන දෙයක් හරවලා පාවිච්චි කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා සමහර විටක මේ විපස්සනාවට හිත නැමුණාට පස්සේ විපස්සනාවට හිත එල්ල වුණාට පස්සේ විපස්සනාවට හිත සූර වුණාට පස්සේ ඒ මිනිස්සේ අර නිවනේ රසය తాවකාලිකව බුද්ධ විඳින්න පටන් ගන්නවා. ඒක තේරෙන්න පටන් ගන්නවා මේ ගැලවුණාට පස්සේ මෙන්න මෙහෙම වෙන්න ඇති මේක මෙහෙම වෙන්නේ. මේක අල්ලන තැටමොත් ඇඬුවොත් අඬන ඉන්න පුළුවන්. කොච්චර යඳාන ඉන්න පුළුවන් කවුරක්වත් නැහැ. නමුත් මේක ගලවන්න ඕනේ මම ගලවනවා මෙන්න මෙහෙමයි මේක ගලවන්නේ කියලා කරන්න පටන් අරගත්තොත් ඉබේම වීරත්වයකටපත් වෙනවා. ඒකට මම නිතරම මතක් කරනවා අපේ ජාතික වීරයන් වශයෙන් අපි සඳහන් කරන ඔය මැද්දු බණ්ඩයි ලොකු බණ්ඩයි දෙන්නගේ වැඩි. අප්පා කරපු වැරද්දට මේ දෙන්නා කපණ්ඩයි මරණ්ඩයි ඒ රාජනියෝගේ ආවේ. ඉතින් ඒ නිසා ගියාට පස්සේ ගහලයා ගිහිල්ලා ලොකු බණ්ඩය අතින් අල්ලගෙන ගණ්ඩ හදනකොට අනේ හැංගිලා ගිහිල්ලා ඒ මැනිකගේ තාරි පොටේ එල්ලිලා අනේ අම්මේ මාව බේරගන්න කිව්වම ඉතින් හිතා ගන්නකො අම්මට මොනවයි හිතෙන්නේ නැද්ද කියලා. ඒතර මැද්දුම් බණ්ඩය ඒ කිව්වලු ඉඳගෙන. අයියා මේ ඔය වගේ අඳන પરම්පරාවක නෙවෙයි ඇහැලේ පොළ પરම්පරාවයි. මං හිටපන් ඔබට මම හැරි පෙන්නන්න. ඊට පස්සේ ගිහිල්ලා ගහලට කතා කරලා කිව්වලු මං පන්සිල් පදුපා කිව්වන් පස්සේ ඔබ එක සැරෙන් ගහපන් කියලා ගිහිල්ලා දංගෙඩිය බෙල්ල තිබ්බා. ඒ වගේම හරියට කෙලි වෙනකොට කැපුවට පස්සේ ජාතික වීරෙක් බවට පත් වෙලා තිබුණා. පත් වුණා නැත්නම් බණ්ඩ. ඒ ටිකා මොහොතකින් ලොක බණ්ඩත් කැපුණා. නමුත් ජාතික වීරෙක් නෙමෙයි. අපිට යෝගාවචර හුඟ දෙනෙක් ලොකු බණ්ඩා වෙනවද මැද්දුම් බණ්ඩා වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් බින මොරපු වෙලාවේ වීරිය ආපු වෙලාවේදී අපි ඔක්කොමලා මැද්දුම් බණ්ඩා වෙනවා. එතකන් තටමන. එතකන් අම්මගේ සාරිය එල්ලෙනවා, චරිචුරු ගන්නවා, අරක නෑ, මේක නෑ, උණුසුම වැඩි, සීතල වැඩි, මధుරෝ. මේ පුංචි දේවල් වලට කියන කතා දිහා බලනකොට එකෙක් ඉදිරිපත් වෙන්න ඕන මැද්දුම් බණ්ඩ වගේ අයියා අපි ඇවිල්ලි වෙල්ලිවලා මේ ඇහැලේ පොළ પરම්පරාවයි. පොඩ්ඩක් හිටපන් මම මරණ හැටි පෙන්නන්නම් කියලා. උන්න සරුවච්චන් ආංශය අන්නේ හේම පුත්තුන්න තමයි කියන්නේ සාක්‍ය සිංහ කියලා. නැත්තම් බලු සිංහෝ වගේ. මේ කියන සටන් වලින් පෙරදිලා තමයි අපි ඉන්නේ. නමුත් මේ විපස්සනා ඍජයට පස්සේ සටනට එළඹීමම ජයග්‍රහණය. අපිට යන්න ලැබුණා ඇති. මෙහෙම යන්න පුළුවන් වුණා ඇති කියලා. අන්නේ ශාක්‍ය දීකා, ශාක්‍ය පුත්ත, ශාක්‍ය සිංහ කියන නම සර්වඥාන්සේ දීලා තිනවා ලේසියට. නමුත් ගන්න කැමති නෑ උඟ දෙයක්. ඕක ගත්තොත් ඇඟට අමාරුයි. මොකද මේ උත්සාහ කරන්න ඕනේ නිකන් බත් කන්න බෑ. මේක නිකන් කන්න බෑ. අනිවාර්යයෙන්ම සීලක පිළිටන්න ඕන. අනිවාර්යයෙන්ම සමාධියක් ඇති කරන්න ඕන. අනිවාර්යයෙන්ම විපස්සනාට ඔළුව දාගෙන ඉන්නවනම් සර්වඥයන් සඳහන් කරනවා මගේ දරුවෝ වාගේ මේ ලැබෙන සිව්පසයට උඹලට උඹලා ණය නැහැ. එහෙම නැතු මේ සර්වඥාන්සේගේ අදිස්ථානයේ යුක්තව සලසන මේ සිව්පසේ කාලා. නැත්තම් කියන්නේ සිව්පසේ වළඳලයි කියලා. ලහන්දුවර පස්සේ සීල් රකින්නේ නැත්තම් සමාධියක් වඩන්නේ නැත්තම් ප්‍රඥාවක් වඩන්නේ නැත්තම් ඒක ණයට කෑමක් හොරකට කෑමක් වෙනවා. තෙය පරිභෝගයට නැත්තම් ඉන පරිභෝගයට වැටෙනවා. ලේසි නෑ බත් කනවයි කියන එක දහසනේ. නමුත් අපි සරුවචනසේ සඳහන් කරන එක අසුරුසනක් ගහන ප්‍රදේශයක් උඹ දවසකට අරමුණක් මෙනෙහි කරනවා නම් මෛත්‍රී භාවනාව හෝ ආනාපානීයී පිම්බීම පිම්බීම උදර භාවනාදී පිම්බීම පිම්බීම වශයෙන් හැකලීම හැකලීම වශයෙන් ආස්වාසේ ආස්වාස වශයෙන් ප්‍රස්වාසේ ප්‍රස්වාසේ එක සැරයක් මෙනෙහි කරනවා ඔබ නයි නයි කිය. අසුරු තනක් ගන්න ප්‍රදේශෙම මෛත්‍රී කරනවා නම් ආනාපානෙ මෙනෙහි කරනවා නම් පිම්බීම හැකලීම මෙනෙහි කරනවා ඔබ මගේ දායදයට නයි නයි කිය. මම දවසක් ඒ මිටිකල්ට ආපු අම්මලා වගේ එකට ওই බණ කිව්වා අම්මලා එක්කෙනෙක් භාවනා කරලා තිබුණේ එකම විතර කෙනෙක් විතරක් ඒ සිල් ගන්න ගිය වෙලාවක පොඩ්ඩක් භාවනා කරලා තිබුණා මම කිව්වා එහෙම නොවුනා නම් ওই තුන් කට්ටියටම ගහලා එලවන්න වටින්නේ කියලා උත් ඒ අම්මට පස්සේ මම කිව්වා අම්මේ මැරෙනකොටවත් සිහිපත් වෙන්න ඒක ටිකක්වත් භාවනා කළා මෙනෙහි කරන එක පුරුදු වෙලා තිබියන් කියලා ඒකට යම්මා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අවසරයි මට අපේ හාමුදුර කෙනෙක් කියලා දුන්නලු මේ මලක් කිමිල තරම් ප්‍රදේශයක්වත් ආනාපාන සීපත් කරලා තිබුණොත් මැරෙන්න ඉසලා යති කියලා. ඇත්තටම වටිනවා ඒ වචනේ. මලක් කිඹින තරම් ප්‍රදේශයක් හෝ මේ ආස්වාසයක් කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් එකයි එකයි ඒත් ණය නෑ. අන්නේ තරම් වටින දෙයක ආරම්භයක්වත් තාම ලබා ගන්න නැත්නම් නැත්නම් ලබලා මගදී වැටිලා ඉන්නවනම් ඒකට කනගාටු වෙනවනම් අපි විසින් මේ දඹරතරන් විතර වටින මේ අපේ චිත්ත හිත මේ ආගන්තුක උපක්ලේශ වලට පාවා දීලා මේක තඹක්කේ කියලා හිතාන මේක පිත්තලේ හිතා හිතාන ලාභයට විකුණන්නයි හදාන්නේ එතකොට අපිට මතක නැති වෙනවා අපි මේ ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක කියලා. අපිට මතක නැති වෙනවා මේ අපි ඉන්නේ මනුස්සාත්ම භාවයක් ලැබලා. එතකොට අපිට මතක නැති වෙනවා මේ අපි ලැබපු මනුස්සාත්ම භාවයේ ඇහැකන ජීවනාශි වතින් අංග සම්පූර්ණ එකක් කියලා. අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපිට බණය ඇහෙන්නේ මේ මොනක්වත් මතක නැතන මේ පුංචි මధుරයකට පුංචි කැස්සකට ආපු වෙලාවේ ඔක්කොම යටයි. ඒ වෙලාවේ අපිට කල්පනා කරන්න පුළුවන් නම් මේ ඔක්කොම අපි කියනවා වෙන විදිහ මාරාන්තික කරදර තියේදී එක හුස්ම රැල්ලක් බලන්න හම්බුණා. මම මතකයි කටුකුරුනේ ඥානන්ද සාන්තේ මතක් කරනවා අපිට සමාහලාට මේ ලුණු දෙහි දැම්මා වගේ ඇඟ උඩට ජිමි කෝට්ටක් දැම්මා වගේ ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවනේ භාවනාදී පුදුමාකාර විදිහේ වෙහෙසක් දුකක් මහත් තමන් පිළිබඳව තමන් මේ නිিন্দা කරගන්න තත්යකට පත් වෙන එකකින් ලුණු දෙයි දැම්මා වගේ ඇඟට. මඩපුවක් ගෙඩියක් වගේ. අමාරුයි. ඒ වෙලාවට කල්පනා කරන්න කියනවා මේ මට යන්නේ අන්තිම හුස්ම රැල්ල නම් මම කොහොම මේ කරේ උනන්දුවෙන් බලයි. අනේ එතකොට ඔන්න මරණය මතක් වෙනකොට නම් පුළුවන් වෙනවා අපෝ එහෙමනම් තව හුස්ම දෙක තුනක් හම්බුණක් කපන්නේ කියලා. ආහනේ වගේ උපක්‍රම හොයාගන්නේ මේ වීරයවන්තව වැඩ කරනකොට තමයි. ඉතින් ඒකට තමයි වීරයවන්තව වැඩ කරන්නේ නැත්නම් අනිකත්වත් ආශ්‍රය කරමින් පුළුවන් තරම් ඒ ධෛර්ය ගැම්ම ලබා දීමෙන් තමයි මේ අවුරුදු 2500 ගාණක් මේ પરම්පරාව අප දක්වා පැමිණලා තියෙන්නේ. ඉතින් අපි මේක මෙතනින් හමාර කරලා මැරෙන්න බලාපොරොත්තු වෙනවද? නැත්නම් මිනි પરම්පරාවක් වඩපත් කළ මැරෙන්න බලාපොරොත්තු වෙනද නැත්නම් එහෙමත්තේ මැරිලා එහෙමත්තේ නැහිලා අපිත් කොහොම හරි තව එක්කෙනෙකුට දෙන්නෙකුට මේක ආදර්ශයක් කියලා මැරෙන්න උත්සාහ කරනවාද කියන එක තමයි අපිට තියෙන අභියෝගය යුග මෙහෙවර. ඒකට නෑ පින්වත්නි ස්ත්‍රී පුරුෂ භාව. ඒකට කිසිසේත්ම නෑ පැවිදි පැවිදි භාව. ඒකට කිසිසේත්ම නෑ බෞද්ධ බෞද්ධ භාව. මනුස්ස භාවය පමණයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුර්ලභෝ manussත්ත පරිලාභෝ. මෙතෙන් දුර්ලභ manussත්ව භාවය ලැබුණා පස්සේ තව දුරටත් අපේ වචනවල මේ නෑ බෑ දෙක නොතිබේවා. ආවොත් ඒක නින්දාවක් වඩටපත් වේවා ළඟ ඉන්න සම්ප්‍රක්‍මචාරින් වහන්සේ නමක් අපිට පෙන්වා දෙත්තා. උන් ඔබට බැරි වෙලා උන් ඔබට නැති වෙලා උන් ඔක ඉල්ලලාස් කරගනින් කියලා අපිට මතක් කරලා දෙනවනම් ඒක තමයි බලාපොරොත්තු වී යුතු සම්බ්‍රහ්ම මේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙච්ච ලාභේ නිසා අපි එක එක කෙනෙක් එක එක කෙනෙකුට කණ්ණාඩියක් වෙන්න ඕනේ. කවුරු හරි වැටෙන්න හදනවා නම් උත්සාහන ලක්ෂණ දෙන්න ඕනේ. නැගිටවල තියන්න ඕනේ. නැගිටවල තියලා ඉදිරියට යනවනම් මේ අසංසීදන භාවය ආපසු පසුනබන භාවව ආව අපේ ජීවිතයේ මේ නිවනේ මෙපිට තියෙන සෑම සාර්ථකත්වයක්ම සෑම ජයග්‍රහණයක්ම බොහොම ලේසියෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ ඔක්කොම පුංචි දේවල් බව තේරෙනවා. කළ යුතු දේ මේකයි කියලා තේරෙනවා. ඒ නිසා සරුවචනාංශේ එක තැනක ඔය මේ සරුවචනාංශගේ දේශනාවල් කිට්ටු කරගෙන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා මෙහි වූ නැත්නම් මේ ආකාර වූ වීර්යයක් දිනු කරන්න නම් ආසන්න කාරණා වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ සංවේග පදට්ටාන සංසාරය පිළිබඳ සංවේග ඥාන පහළ වෙන්න ඕන. සංවේගේ නැත්නම් අපි පෙන් කියලා කියලා ඉන්නවා. අර ලිපදිය මොලවන් තෙක්දිය සැලියේ කකුලුව පෙම් කෙලියේවා. එතකන් අපි නිදහසට කරුණු කිය කිය වතු ටික රත් වෙච්ච දවසේ උඩු පැත්ත හැරලා බඩ එළියට එනකන් ඉච්චීම් පෙන්කෙලිය. සංවේගය ඇති වෙන්න නම් ඥාති ව්‍යසන සිද්ධ වෙන්න වස්තු ව්‍යසන සිද්ධ වෙනවා නේ එදාට තමයි සීපත් වෙන්නේ ඒකයි මේ පටාචාරාවට වැඩි ලේසි උනේ ඒකයි අඟුලිමාලට වැඩි ලේසි උනේ හොඳටම සංවේග ඥාන පහළ වුණා නමුත් අපි ඒක ඥානය පහළ කරගෙන ලේසියට පහසුවට පුංචි වැඩ හොයන්නේ නැතුව මේ මැත්තේ කටයුතු කරනවා නම් අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව මම හිතන්නේ සංසාරේ ඊට පස්සේ මැරිලා ආය අවස්ථාවක මෙච්චර හොඳට හම්බ වෙයි කියලා. මම ඒක සාප කරනවත් නොවේවයි කියලා හිතනවත් නෙමෙයි අපි හිතන්න ඕනේ එහෙමයි. එහෙම හිතාගෙන මේ වීර්ය මතු කරගත්තොත් කවදාකවත් අහක යන්නේ. කෙසේ නමුත් අපි දැනට පැයක බමන කාලයක් මේක සාකච්ඡා කරලා තියෙනවා. මම හිතනවා තව දවසක් අපිට මේක ගන්න වෙයි. මේක පිළිබඳව තව විස්තර ටිකක් අහන්න. ඒක නිසා අදට ධර්ම දේශනාව මම මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. තව දුරටත් අර එකම සංවේගීය පදත්තාන කියපු කාරණාවට උදව් උපකාර කරගත හැකි අනෙකුත් කරුණු කාරණා ටික විස්තර කිරීම සඳහා දවසකුත් අරගත්තට පස්සේ අපි මම හිතනවා අපිට මේ බොද්ධංග විද්‍ය සම්බොද්ධංගය පිළිබඳ මේට වැඩි වටිනාක අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ මතක් කිරීමත් එක්කම අදට ධර්ම දේශනාව මෙතනින් අප කර ගන්නවා. සියලු දෙනාම තම තමන් කරගෙන යන වැඩේ පිළිබඳව ආදී වෙච්ච හිතක් ඇති කරගෙන ශාසනික වශයෙන් සම්පත්‍තිකර ජීවිතයක් බව Tamanට ලැබිච්ච බව තේරුම් අරගෙන තවත් ඉදිරියට පසු නොබා ඉදිරියට යන්න විද්‍ය සම්බොධ්ජංගේ තවත් තවත් උපමට්ටම් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව